ඒකමාර්ග කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා. සම්පූර්ණ සාකච්ඡාව සඳහා තාමාල් දුන්නා. මේ දක්වා ඒ යුණිය මුලින් මුලින් විනාශ වාස්කයක් අපි විවස්ථා සීපත් කර ගැනීමකට ගත කළා. ඊගාවට වාරයට මිනිච්ච සමබද ගාතාවක් අනුව තමයි සාකච්ඡාවට පෙළඹෙන්නේ. එතකොට මේ සම්බන්ධ වෙන අයගේ කුෂිපර්ති විචාරම සාකච්ඡාවක් වාට ප්‍රශ්න උත්තර වැඩ පිළිවෙලකට පත් කරන්න පුළුවන්. අදත් අපි චාරිත්‍රමයි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 සම්බුදු සසුන්වත් කුලදරුවන් විසින් උත්තරීතර වූ සාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ ආධ්‍යාත්මේ සංජාත පෝෂණය සඳහා පරමාදර්ශ පරමාර්ථ සමාරාධනීය මේ පරමාධ්‍යාශි වීදිකු සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නොවා සද්දෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමද සද්දා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කරනවා ලාභ කීර්ති ප්‍රශංසා කාමසාදී ආසාස්නික සාධකින් කරව ශාසන પરමාර්ථයන් හදාල් සත්‍යාදී ගුණ සම්පන්න වූ නොපත් බඩ වීර්ය ඇති ජීවිත පත්‍යාවේ අභිමුඛ වූ වික්ඛු පිළිපකිය ශාසන પરමාර්ථයන් වෙත හිතදු සම්බුද්ධ දේශ ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමේ ප්‍රාර්ථනාවේදී පරිත්‍යාගකී ගුණ නොමැති ආධාරකාරක මණ්ඩලයකින් යොමු එයට සුදුසු පරිසරයකින් මෙහි යෝගාසන සංස්ථා සම්පූර්ණ විය යුතුයි. ශික්ෂා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිළිසක් වූ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිළිසක් විය යුතුයි. මෙම උදාර ව්‍යාපාරයේ හේතු සම්පන්න භෞතික පුද්ගලයන් ඇතුළත් කොට ගත යුතුයි. මේකෙන් සෑම පරීක්ෂණයක්ම සූන් දෙදිනු සම්පූර්ණ දෙස්මක් පැවැත්විය යුත්තේය. කීවර දානාදී කුඩානාක්ෂතුන් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පාලියුම් කීගාතුන හේින්ද ඒ නුත්මාත්‍ය වැලේ යෑමට කරුණු පයන හේින්ද සමාන ගති කිරිස් කිරිස් ඇති පිළිසක් වී යුතුය. ඊ පැවිදි කාවික නිරෝධ සමාගයේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයෙන් සඳහා භික්ෂුන් යොදා කරන සීකම් වලට මේ භික්ෂු පිළිසම්බන්ධනෝදී මේ පැවැත්වෙන ආධ්‍යාත්මික ක්‍රමයේ භාගක කිසිම පින්කමකට උත්වාදයකට පිළිපිට සම්බන්ධ වෙන්නේ ආරණ්‍යක විද්‍ය ප්‍රතිපත්තියේ සාපින සෑම අධ්‍යාපනයක්ම ජීවිතෝනේ හේයි යෝගාභ්‍යාසමය යෝගාභ්‍යාසාශ්‍රමයන්හි යෝගාශ්‍රමයන් හා සමාන කරතුන් දිනු කල යුතුය. මේව කල්යාණාභ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයි කිසිදු කරතුන් දිනු කරමින් කොහොන්ව කොහොන්කම් වස්තබල් සාතකතාගේ සම්පූර්ණ විවලිය යුතුය. ඒව මේව කෝරාජ කුමාර පංචමානි ප්‍රධානං ඥානි විතරාජ කුමාර බික්කු සත්තාති සත්තු හෝති සත්තාති තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මකාරති සත්තා දීවමංසානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගානිය සමන්නාගතෝ හෝති නාති දීතාය නාච්චුන්නාය මජ්ක්‍ධිමාය පදානකමාය අසතෝ හෝති අමායාවී යතා භූතං අත්තානං ආවිකත්තා සක්කරිවා විඤ්ඤෝසු සප්‍රස්මජාරී ආරත් විඩියෝ හෝති අකුසලාණං ධම්මාණං පහනාය කුසලාණං ධම්මාණං උපාදාය සාමවා සල්පරක්කමෝ අනිච්ච දුරෝ කුසලේසු ධම්මේසු අඤ්ඤවා හෝති පඤ්ඤාවා හෝති උද්‍යත්ත ගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ අරියා නිපේදිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානංගයානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධි රාජදූතේ වදාළ භාවනාන යෝගී භික්ෂූන් අතර අවශ්‍ය කරුණු පරීක්ෂාකට බලායේ සම්පූර්ණවට උත්සාහ වැඩි යුතුයි. පබ්බාජේතෝ පිටෝදෙත්වා පබ්බාජේතයි වදාළ බැවින් පැවිද්ද ලබා ගන්නට පැමිණිය වුණු හොත් ඕගෙන මනා ගැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමත් වූ දස්සිල්ල ආදී සීලයට පීඩුවා සාන්දු පලාතේක වශයෙන් සුදුසුනක නාස්තා හිරණ බණදාම්හා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණය සමත් වූවම පැවිදි කළ යුතුය. පාන කිරීමට නුසුදුසු ප්‍රෞජ්‍යාදෝ ආදීන් හෝ පින්ගුණ නැති අනුමන සදා නැති කුසීත කර්ම ආදී අභාගී කෙනෙක් වූවන් පන්න පලාත් සම්ති නිවන් කළ යුතුය. ජාති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසි වෙනසක් ගීමක් පාලන කරගත යුතුය. යමක ඇතුලෙන් කුසල් පිළි අකුසල් රැකේ නම් තුන් කවරකෝට ආශ්‍රයන කළ යුතු බව වදාළෙහි කැපකරුකමට හෝ පැවිදිකම කරන ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජීපිත කියලා කී ධර්මයන් දැන් කියායතියි පරීක්ෂා කරන භාරගත යුතුය. ඉතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හේරණ උපසපන් දෙකොටස පිළිබඳව මනමින් කරන ਵਿਚාරාව සුදු බාරකාරාදී නැතිවීම තුලත් කරගත යුතුය. ඉතින් මේ හේරණ නැවත ප්‍රේති කරවීමෙන් හා පැවිදි කරවීමෙන්ද උපසමන් භික්ෂූන් කල්ලිකන උපසම්පදාවෙන්ද යෝගාශ්‍ර මූලස්ථාන ප්‍රධාන අනුශාසකමයන් පාණන් වහන්සේ විසින්ම අතුලත් කරගත යුතුයි. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති අතහිදම් භික්ඛවේ පාපමිත්තතා. යයි වදානේ සරණාර්ථේත හේතු පාපමිත්‍රාශ්‍රය විෂකුරු සපොන්මෙන් බහැරකොට සුද්ධාසුද්ධේ සංවාසං කප්පයවෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව සමාද ලජ්ජී ධර්මයන්හි පිහිටායසඳු ලජ්ජී සංග්‍රම ධර්මාමිත සම්භෝගවලදී යුතු. කලක සුදුසු පරිදි සික්පත වැඩිමිට කිසියෝට කිසිලක් නොවන පරිදි පංචසත්ක සංගාණදී තබාවදාර සංඥාත්‍ය සීකොට උදාමහත් කිසි කිසික පදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකී යුතු. ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්සිකම් සීලයද පස්සිකම් සීලය ධනා චීනේද පොදින්නසා බලා දැනගෙන කිකී වණ්ඩං යනාදී ගාථාවෙන් දැක්වෙන පරිදි යෝගින් ගැටේ කිතු වත්තං පරිපූර්ණතෝ නසීලං පරිපූර්ති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ක්‍ධිම නාවක සෑම භික්ෂුන්ම පුදුමා සීලවත් පිළිවෙත් කියෝ පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනුලස්ස සම්පූර්ණ කටයුතු ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා සෝනාදී වංග ප්‍රතිපදා පිළිබඳව දැක්කන කරුණු හොඳින් දැනගෙන දනදනු ගතිය කොහොමත්ම පුරා සාක්ෂාත් වූ ප්‍රතිපන්න භාවය උපුටු කළ යුක්තාහ සම්මදීන් බණ කීම ආදී අසාකටයුතු හොඳින් දැනගෙන හිතුවක් කාර්කම් නොකොට උපාධ්‍යාසින්ගේ අවසරේ පරිදි දැයෙදී යුතුය නිද්දාරාමතා භක්කාරාමතා ගණසංගනිකාරාමතා ආදී ආසන පරිහානික ධර්මයන් නිනොයිදී පිටික් කතාවන්ගෙන් තොරව අපිච්ච කතා ආදී ගත කතාවක් කියන පවණ ඒ ඒ අවස්ථානුකූලව කතා කරවීමේදී ඊටක් විනාක් පාදා රසනම සුත්ත අනුමාන සුත්තකට ගන්න හොඳින් දැනුගෙන නිතර මෙහි කළ යුතුයි. පරියාස්තින් වෙන ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසන ද්වේවඳවලෙහි ධර්ම විනය පිළිබඳ මනා ගැනීමක් ලැබෙන තුරු පරියාප්ති ධර්මයේ උද්ඝාණයද ධාරණයද කළ යුතුයි. සත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසී සලකා අනන්‍යෝනික ගීතසබ්දයේ සිදුනවන තේද කුල දූෂණාගියට හසුනවන තේද ඔවුන් සමග සම්බන්ධයේ පැවැත්විය යුතුය මේ කියන්නේ මේ මුලින් දැක්වෙන කරුණු විෂයයි අපි අනිත් දවසට විෂය තේරලා 57 දක්වා උකරනු කියනවා කියන කීපතර ගැනීමත් එක්ක විවස්ථා කීමේ අන්තිම විශේෂ සමාප්ත වෙන අපි බලාපොරොත්තු වෙන දාතාව නාම රූප දෙකලි නැත්නම් අන්තකදායක බවමල කරත්නෝද දෙව්රම අත්තෝ නාක නාම අබ්බතෝ නාම රූපස්මින් යත්තනති මමානිතං අකස්පාචන සෝචති සවේදි සෝති උච්චති අන්වය යත් නාම රූපස්මින් සම්පතෝ මමානිකං නැති අකුසාච න සෝචති සෝමේ විකු කිවිදති වාචේ නාම රූප වශයෙන් ගැන සස්සනෙහි මමේ මාගේ යන හැඟීමක් දක්වා විය අර්ථ යමෙකුට නාමයෙන් හා රූපයෙන් හැමලකින්ම මමේ මාගේ යන හැඟීමක් නැතුව යම් මානසික සියලු අයුරෙන් සියම පිරවර පිළිබඳ වාසනා වේදනා සංඥා සංකාර විඥාන යන සතරෙහි සතරෙහි මමයේ මාගේ යන හැඟීමක් නැද්ද? එතෙම රූපෙහි මමයේ මාගේ යන හැඟීමක් නැද්ද? ඒ නාම රූප දෙක නැතුණු කල්හි ප්‍රවීණ නොකේද? නස්සාපිදී නාමයි තුමිනා මමයේ මාගේ යන හැඟීම ඇතිව දෙවි ප්‍රවීණ නොකවිනේද? ඒතනස්ස ආසන්න වර්ගයේ එකතියෙන් වික්ඛුයයි කියනු ලැබේ. නාම රූපක්නි නාමයේ හා රූපයේ ස්පස්තමයේ නාම නම් වේදනා සංඥා සංකාර විඥාන මිනිම් සංදිමේ පින් කවුරක් කිරීම විතරන සත්‍යය. රූපනම් අගපතංග යන්නේ අගපතංග යන්නේ දුකි තිරය. මමයිතං මමය මාගේ යන හැඟීමය යටකී පස්කලකෙහි මාගේ මාසත්වේ වශයෙන් ගැනීම නැති බවය. අසක නැති කල්විය නාම රූප වශයෙන් සැලකෙන ඒ පස්කඳ නැතුණු කලය නසෝචති සෝකනවීමය රත්නාතුලුගේ නැත්නාහාර පිටක් නම් තුන්ති ඒ එකක් එකක් සාසා මමේ මාගේ වශයෙන් ගෙන නොවීම වික්කු සියලු කෙරෙහි විතරම අවිද්‍යාය රහතන් වහන්සේය ගමනක් නිදානේ ගමනෙකට සැලකුණු දෙකක් පංච වර්ගදායක බමුණු සැලැස්ම වන බමුණු ගැහණිය වෙතේ බැමිණියද සැමියාගේ සැමියාසේම ගැහණිය ඔහු පරිතරව වෙති අසල්වැටියන් සමග හිතවත්ව සොම්නකින් කල්යවති බ්‍රහ්මනා දිව්‍යාකින්නේ පීඨයන් කිරීමෙහි සත්‍යද්මෙහි කුරුවාදා කිරීමෙහි අන හැමතම වඩා සමතකි ගොයම් පැතුමපත් පස්තනකදී අදබර දේ එක අත්මතේ කලවිටියක් මතේ වී අත්මතේ සලියක් මතේ සලියක් සලි අත්මතේයි අදවත් ගන් පසක් වේ. මෙහෙන් ඒ ගමනා පංචංග දායක නමින් හැඳුන්වි. ඒ බමුණු ගමිනි දෙදෙනා පෙරකල මහා පිනස්සෝය අනගෙන් අනගමි ඵල ලැබීමට සුදුසුව සිටි. ඒ බව දුටු බුදුබද පිළිපින්න ඔවුන්ගේ නිවස කරාග පොරකට වැඩ සිටියේය. එවේලෙහි බමුණා දොරකඩ හිඳ ගෙට මුන්නලා ආහාර ගනි. බුදුරදුන් වැඩි වැඩි බව නොපෙමිනි. ගමිනි දැමිනි බුදුරදුන්ට මෙසේ සිටි බුදුරදුන් දුටු සැමියා කලියේ තිබෙන බද්දේ වාත නැවතත් පිටීමට සිදුවේ එසේ කල නැහැ කෙමි බුදුරදුන් ගුණට බුදුරදුන් බමුණ බමුණ නොකෙනෙකේ බමුණා කසුසහස බුදුරදුන්ට පිටුවාගෙන සිටි බුදුරදුන් වැඩන වැඩින වැඩි බව මම කෙළවරින් පොරබැල්මෙන් බලන් ඉන්නේ දෙවේලේ ගෙතුලට බුදුරජාණන් වහන්සේ බමුණා හේදක බුදුරදුන් වැඩිබල නොදන්නා කීමට වරදක් කළෙහිය නප්පත් කළෙහියයි ධර්මයට වඩා මහා බක්කලියගෙන බුදුරදුන් ළඟට ගොස් මෙසේ කරුපියය රවුණ බුදුරජාණන් වහන්සේ ඔබගේ සවුවට භික්ෂුණියගේ කියති කුමාරිකා භික්ෂුවේද බුදුරද ඔවුන් සතරම සමුද්‍රගුණ කලම නාම රූප දහමින් පිට ලබා සිටි බව දැක ඔවුන්ට මේ දහම් විසු වැඩ සිදුවන දැන වැඩ පිළිවෙලක් බව දැනුම් වදාළේය. ඒ නිමිතිවට යමෙකුට නාම රූප දෙකේ පස්කන්න ගමන්දී හැම ලෙසින්ම මමයේ මාගේ යන හැඟීමක් නැද්ද? ඒ නාම රූප දෙක නැති යාමනි සොවි නොකලේද? ඒ තැනත්තා සාතන් වාසේ එක තියෙන වික්ඛුයයි කියන ලැබෙයයි වදාරා ඒ බරුණාඛ ලැබිය අනාගාමි අනාගාමි ඵල පිහිටු දෙක ඔක්කොලාට ඔබ බනවලට කියනවා කාරණා දෙක තුනක් මේ එකක් සාහිත්‍ය රසයේ තියෙනවා අනිත් එක මේ කියන ධර්ම බොහොමත්ම ගැඹුරු ධර්මික සාකච්ඡා වෙනවා. නාම රූප ගැන නාම රූපේ මේ මමයිචක් නැත්නම් ඒ මනුස්සයාට අන්තිම තුන්වෙනි පාඩාව තියෙන්නේ අසතාචින සෝචති. අසතාචින සෝචති. සවේ විකෘති උච්චති. නැති උනායි කියලා ශෝක කරන්නේත් නැහැ. ඒකේ අන්තිම ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ. සිද්ධිය බලනකොට බොහොම නිකන් පුදු සිද්ධියක් මේකේ සාමාන්‍යයෙන් කතා කරන්නේ නම් මේ බම්නගමී දෙන්න බොහොම රහමීට ලැබී දාණයට ලැබී දෙන්නේ කියලා නම් සමහර පුතේ මාකන්නේ බැමිණි සිද්ධිය දිහා බලලා බැමිණි එච්චර ඒකට මේ දක්ෂ නැහැ කැමති නැහැ බමුණගේ තමයි ගොඩක් තිබුණේ කියලා. අනිත් එක මේ පුරුතන් භක්තිය එච්චර දක්ෂකමක් පේන්න තිබිලා නැහැ යන්තම් යකුම විතරයි කියලා තියෙනවා. නිකන් එදිනදා ජීවිතේ යැපෙන්න පුළුවන් කතා කතා කරලා තියෙන කොහොසත් බමුණුත් නෙවෙයි. අනිත් එක මේ කියවෙන්නේ නැහැ කතාවේ මේගොල්ලෝ බුද්ධ ධර්මනේ කියලා. සාමාන්‍ය බමුණු ධර්ම ආරක්ෂා කර බව පේන්න තියෙනවා. කොහොමද සිද්ධිය වෙනකොට මේ ਸਰවචනාංශය ඒක මේ සැලසුම් කරලා කියනවා සාමාන්‍ය දිනයක් එක බලනකොට ගැළපෙන්නේ නැති තත්ත්වයක්. මොකද මේ දිනේදී කියලා කියනවා පිළිපාත වයින්නකොට ඒ gederin යම් කිසි ඉඟියක් කරේ නැත්නම් ඊතර පිඟන් හෙල්ලෙනවා පිඟ මේ අලිවලන් හොල්ලන සද්දයක් ඇහුනේ නැත්නම් වැඩි වෙලා ඉන්න බෑ යන්නේ කියලා. ඒ කියන්නේ ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඉන්නවනම් මිනිස්සුකින් දැක්ක ගමනේ නේ දුවලා කියලා පිඟාන මුට්ටි අරලා පිඟාන්පත් තාන්තික ප්‍රදානවිලා බෙදන්න හදන. ඉතින් ඒ ටිකේදී ඉක්මන් වෙලා යන්නත් එපයි කියලා කියනවා. දැනෙනවනම් ඊතර මිනිස්සු අනේ ස්වාංශර්මක් පිටේ පොඩ්ඩක් ඉඳි කියලා දරු බිම තියෙනවා දෙක හොදනවා අනම්මනම් කරනවා. ඒක වෙලා දෙන්නේ කියලා කියනවා. එහෙම පේන්නේ නැත්නම් මගාරින් හදනවනම් ගන්නේ කියලා කියනවා. ඉතින් මෙතනදී එහෙම දෙයක් නැහැ. බුදුචානන්සේ වයින්නකොට රමුණා එලිපත් එක ඉඳගෙන ගේ පැත්ත ඇතුළේ ඉන්නවා. දැනෙන්නේ ගේ ඇතුළේ ඉඳගෙන පිටුල දිහා බලාගෙන බමුණට බත් කවන බත් කවන කියලා කියන කවනවම නෙවෙයි මේ බත් ටික බෙදලා දෙනවා, වතුර ටික දෙනවා, කටයුතු කරගෙන ඉන්නවා. ඒකවල ගරුවචානන්සේ වඩිනවා. වඩිනට පස්සේ විස්තර වශයෙන් සාහිත්‍ය රසිකයන් බමුණි බමුණට පේන්නේ නැති වෙන්නේ ඉදිකනවලු යන්නේ කියලා. එතන අත්‍රිච්ඡම් බන්තේ කියලා තමයි කියන්න ඕන වෙලාවට ස්වාමීන් වහන්සේ අපි ගැන බලාපොරොත්තු වෙන්න එපා යහගේ දෙට යන්න කියලා කියන්නේ. අත්‍රිච්ඡම් බන්තේ අත්‍රිච්ඡම් බන්තේ කියලා කියන්නේ ආපු දවසේ අපි බත් ඉවරයි. අද පිළිදෙට වඩින් ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් කිව්වොත් දැන් බමුණ දැන ගන්නවනේ මේ කතා කරොත් එන්කා වැන්නේ යන්නේ කියලා කියනවා. බුදු දන්වාට කියන්නේ නෑ මම යන්නේ නෑ. පිළිත්ලා ඉගෙනනවා ඔළුව යනකොට යන්නේ නෑ. ඊට පස්සේ වැවෙනි කොහොමද යන්නේ කියලා කියනවා. ඉතින් මේක නෑ යන්නේ. ඒකට බැවෙනි තේෂ්ණා ගියාලු මේ බුදුහාමුදුරුවෝ වෙලා ඵලයන් කියන්නේ බත්පඩ බත් ටිකක් ගන්න ඉන්න හැටි කියලා ගමිත හිනානවා. හිනාවට බවුන බලන්නේ කියලා මේ මිනිස්යාට Tamanta ඇහෙන්නේ නැති වෙන්නේ ඉදි කෙරුවේ. ඊට පස්සේ ගියේ නෑ. ඊට පස්සේ මොනදේ වඩේ පාට දෙමිට හිනානවා. හිනාවට බවුන වල මොකද කියලා මේක අර වහන්න බුදු දන්වා. මේක කියන්නේ බුද්ධ ශ්‍රීනාය. ඒ ඊට පස්සේ බලනකොට බවුනට ඒ දැක්ම පමණයි ඊට පස්සේ ජහත් හතාවක් ඇතිලා අනේ මිනිස්සු දෙලියනවා ඔච්චරමයි කියන්නේ ඥානම බත් ටික තමයි කියන්නේ ඊට පස්සේ කීක කියන අනේ ස්වාමීන් වහන්සේ සමාවෙන්න වහන්සේගේ දෙට වැටි වෙලාවේ මොනවක්වත් නොදී බෑ මේ කාපු පත අඩපු පත තියෙනවා ඒක නිසා මේ මේකට මොකද කියන්නේ අපිට ඒක තමයි ප්‍රශ්න නැහැ අපි පරදත්තුක ජීවි പ്രേත ආනිකා ඉන්න പ്രേතයෝ කවුරු හරි දෙන දෙකේ යටෙන්නේ අපි ඒ නිසා අනුකූපතය ඒවම ප්‍රශ්නයක් නෑ දෙනවනම් කැමති වෙනවා. මේ බමුණට ඒ වෙලාවේ විශාල මේ ශ්‍රද්ධාවකුයි ඒ මේ අරුත්පත්‍ය බෙදා ගන්න බැදී කම්පාවයි හේරම තිබිලා තියෙනවා. ඒකට බැමිණි දැන් සම්පූර්ණ කොටු වෙලා. එක පැත්තකින් බුදුහාමරණ කොටු වෙලා අනිත් පැත්තේ බමුණ කොටු වෙලා. බැමිණි හිතුවේ මම දැන් මේ දාන්තික විද්‍යාවට එම ආයමට උයන්නේ. විතරක් තිබිලක් නැතුව ඇති. දෙන්නේ කොට වැඩි උයාගනක් නැහැ. ඒක බේරගන්න ඇති නමුත් සර්වචනාසිකාර උපමාව නිසා කෙලක උපක්‍රමය නිසා බමුණා හිතේලා දාන්තික තුනට පස්සේ කියලා දෙනවා මට මේක ඔච්චරේ මෙතන වරදන්න කියනවා නම් පහසුකම් තියෙනවා හොඳයි කියලා. ඒකත් ඊට සිංහලට කරව උපක්‍රම. අනේ ඉවරයිලා බණක් කියලා කියන්නේ අන්තිම ගැඹුරු බණක්. මේ සබ්බසෝ නාම රූපස්මින් යත්තනත් යස්සනත්ති මමයිකම්. මේ කියු නාම රූපයන්ගේ යක්ෂිකේනුට මමේ මාගේ ආත්මික නැගීමක් නැත්තම් අසතංචනෝ සති නන සෝචති ඒක අතක් කරන බයක් කරන කියලා කායට ලෙඩ වුණා නැත්තම් වේදනාවක් කියලා ආවා කියලා වේදනාවක් ඇති වුණා සංඥාවක් වශයෙන් Tamanට අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාවක් ආවා දැන් Taman කරපු වැඩක් සංස්කරණය කරපු එකක් නැති නැස්ති වුණා. මම හිතුවපැතු දේවල් හරි ගියේ නැහැ කියලා කවදාක සෝචනයක් එන්නේ නැහැ. එහෙම කෙනාට මම භික්ෂුව කියලා කියලා කියනකොට ඒ ටිකෙම බමන ගමේ දෙන්නම සුවන් වෙච්ච කතාවක් තමයි තියෙන්නේ. ඒක නිසා මේක උගාක් කරනකොට කරන සර්වඥාන්සේ විනී නීති දානවා තමයි. මේ ධර්ම නීති දානවා තමයි. නමුත් ප්‍රයෝජනේ සලකලා කටයුතු කරන්න කියහම සර්වඥාන්සේ ඌව ඉක්මවල ගිහිල්ලා හෝ ඒ කුත්තලයට කරන්න තියෙන මේ උදව්ව අවස්ථාව ගන්න නැතුව කරන එකට පංචක දාන පංචක දාන බ්‍රාහ්මණය කතාව තමයි කියන්නේ. ඉතින් ඒ නිසා බලනකොට මේ මේ දාන හැන්ද දෙන්න උපක්‍රමේ නොකරා නම් කවදාකවත් බන්න කිව්වනම් ඒ දෙන්නට අර අවස්ථාව ගිහින් දිවි තියෙනවා. ඒ කිලිහිම නොයා වෙනක සර්වඥාන්සේ කලාගේ සෑම ප්‍රයත්නයක්ම ප්‍රයෝගයක්ම කරලා අවස්ථාව මත කරගන්න එකයි මේකේ පේන්නේ. මොකද බමුණ එළඹිලා ඉඳලා තියෙනවා. සද්ධාවෙන් වීර්යයෙන් සතිය සමාධියෙන් ප්‍රඥාවෙන් එළඹිලා ඉඳලා තියෙනවා. අවශ්‍ය ප්‍රඥා මේ සිද්ධියක්. මොකක් හරි සිද්ධියක් කළ බලන් ටිකක් කිව්වට පස්සේ අවබෝධ කිරීමේ ශක්තිය කියලා කියනවා. ඉතින් මේකෙදි පේන දේනර අවස්ථානෝචිතව දැනට ගැළපෙන විදිහට කටයුතු කරන එකයි ඒ තනක සුක්ෂි බලතිකයි කියනවා කියන එක ඒක මේ කටපාඩම් කරලා ඉඳලා හරියන්නේ නැහැ. මේ වෙලාව දැනගෙන පුද්ගලයා දැනගෙන ඒ බණ කීමේ දක්ෂකම සර්වඥාසයට අනුවක් තිබිලා නැහැ. මොකද ආසියාශ්‍රේ ඥානෙ නිසා අනිත් උගව දෙනකොට හිතා ගන්න බෑ විතරකට ගිහිලා අපිට කියලා තියෙන ඉල්ලන්න එපයි කියලා. නමුත් මොනවා හරි සිද්ධියක් කළා ගෙට කොට වෙන්න මණිකඩු කාර්යෝ කරනවා වගේ උපක්‍රම කරලා තියෙනවා. ආ මේක තමයි ඔගේ සමහර කොත්වල ඔයිට වැඩි විස්තර පෙන්නනවා. එහෙම කරලා ඒ බැමිණිට මේ උපක්‍රම කරලා බම්නාගේ හිත අරගෙන අඬපුපත් ටිකක් වාසරයට දාගෙන ඒකත් බලන්දලා කොහොම හරි කරලා තමයි ඕනේ අවශ්‍ය කාරණා විස්තර කරුවා කියන එක තමයි කියන්නේ. ඒක නිසා මම කැමති කවුරු හරි කැමතිද කියලා අහන්න මේ සබ්බසෝ නාම රූපස්මින් යස්ස නත්ති මමයිතා කියන එකට තම තමන් තේරුම් ගත්ත ක්‍රමයට කියන්න කැමතිද කියලා සභාවට. සියලු නාම රූපයන්ගේ මමයි ගත යුතු මමයි ගත යුතු දෙයක් නැහැ කියන එක කොහොමද අපි තේරුම් ගන්නවද? කොහොමද තම තමන් වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ? ආලක්ෂණ දෙන්නේ තමයි තමයි ඒක එතකොට පාණි කරන්න බැරි ගතිය අනාත්ම ගතිය කරනවා. මේක ඇත්තටම මේ කතාව කියනකොට වතුනාම රූපකින් යසනක්කින් මමයිත අපතාතන සෝතති මමයිත කියන පදය මඤ්ඤිතං මමයිතං ඒව ගන්නේ මොනම දෙයක් ආවත් ඇත්තටම නාම රූප දෙකක් එක්ක අපිට මේ පවතින නාම රූපත් එක්ක එච්චරම අපිට ප්‍රශ්නයක් නෑ ලෝකේ. මේ නාම රූප වෙනුවෙන් අපි කරන මේ ප්‍රපංච කිලිල්ල නැත්තම් අපි ඒ කරන මේ හිතාමතා ගැනීම ටික මත තමයි ලොකු ප්‍රශ්න මතුවේ. කියනවා නම් මේ මේ අතපය කැඩුනට අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ. මේ අතපය කැඩීම අල්ලපු ගමනසා දැකලා අපිට මොනවා කියයිද? අපි ලැජ්ජයි, අපි දුප්පත් මිනිසු කියලා කියයිද? ඇයි මේවා බැරි වෙනත් කියයිද කියලා අපි මේ තමන්ගේ දරුවේ කියවුනොත් එහෙම දරන්න බැරි කමක් නැහැ. මේක දරන්න පුළුවන් මේ අල්ලපු පිටු මිනිස්සු මොනවා කියන්නේ. අපි අම්මා තාත්තා මොනවා කියන්නේ. හැන්දෑ ඉඳා ගන්නට මට මොනවා හිතේවි කියලා සිද්ධිය පිළිබඳ අපිට කිසි ඇත්තටම කියනවා නම් කැලලක් කැලක් ප්‍රශ්නයක්. මෙන්න මේක මගේ මේක මමය මේක මගේ ආත්මය කියලා අපි හිතා ගැනීම රාමුවක් ඇතුළේ ජීවත් වෙනවා අන්න ඒක එළියෝ ගන්න. අන්න එතකොට තමයි අපි මේ කිස්සු ඇටිලා කවදාකවත් හීනින්වත් හිතුව නැති වැඩ කරන්නේ. ඒක නිසා මේ නාම රූප දෙක පිළිබඳව නම් අපිට ඇත්තටම කියනවා නම් මේ නම් භාවනා කරන දෙච්ච ප්‍රශ්නයක් නෑ. මේක මේක පිළිබඳ මඤ්ඤණා කරනවා. මේක පිළිබඳ මමායිතයක් කියනවා. එන්නේ මමායිතේ කියන තාකල් පුදුමාකාර වාල් භාවයකට දාග භාවයකට ගැසි භාවයකට බත්තල භාවයකට පත් වෙනවා. ඉතින් ඒක හරි අමාරුයි වෙන්නදී මේගොල්ලෝ හිතනවා මේ වාල් භාවයේ බත්තල භාවය මගේ අයිතිවාසිකම. ඒක මම කල යුක්තක් කියලා ඉතින් කවුරු මොනවා කිව්වත් අහන්නේ නැහැ. ඒ නිසා සර්වඥාගේ ජීවිතේ තියෙන සත්‍යයට මේක අල්ලලා දෙන්නේ කියලා. දෙයකම දෙයක් තමයි අපිට අපිට පහරක් ගැව්වට අපිට නින්දාවක් වුණා ඉවරන්න පුළුවන්. අපි ප්‍රිය කරන කෙනෙකුට නින්දාවක් වුණොත් අපි ප්‍රිය කරන කෙනෙකුට පාරක් ගැව්වොත් මොකද ජීවත් වෙනවා. ඒක නිසා තමයි අපි හැම වෙලාවෙම මේ ධාතියක් ගැන හිතලා වංශයක් ගැන හිතලා කුලයක් ගැන හිතලා නම්බුවක් ගැන හිතලා ඒකට හානිය කියලා මේ අපිට කරදරේ තියෙනවා. කිඹුල කාලා වෙසන්න පුළුවන් මේ කොයිල කට්ටිය වෙනකොට තමයි ඉන්නේ. ඕන තැනක බලන්න අපිට වේලක් නොකා ඉන්න උනොත් අපිට ප්‍රශ්න නැහැ. නමුත් විශ්වන්වන්ට වේලක් නැතුව ගියොත් විදි දෙයියන් ඉතින් කොහොමද කරලා ඒක පිළියම් කරන්න. ඔබත් වෙන මොකක්ද අපිට ප්‍රශ්න නැහැ. ඒ නැත්තම් මොන දෙයක් නැතුව ප්‍රශ්න නැහැ. සංගත කට්ටිය දාන්නෝදී අතරලා. එහෙම දෙයක් එහෙම ආරංචි වුණා නම් එහෙම මොකුත් නැහැ. පුදුමාකාර ලැජ්ජාවකට පත් වෙනවා. ඒක නොගිය යුක්තක් විදියට හැම තැනකම තියෙන්නේ පැමිණි දුක් නම් තනිදහයි. මේ තම හිතාගෙන මේ මමායිතේ ඕකනම් ඉතාමත්ම මොකද කියන්නේ භයංකර විෂයක් වෙන කාගරි මමායිතේකට අපි අත තිබ්බොත් වෙන කෙනෙක්ගේ රුචියට මනාපයට ඉතින් අත තිබ්බොත් ඒ මනුස්සයා මරණයට වෙදී අපේ මරණයට වෙදී අපිට කනගාටුයි. ලෝ තෙරුවන් සරණයි ඇයනාද? මෙහෙට ශබ්ද ඇහෙනවා අඩුයි. අපේ මේක නම් අපිට ලං කරන්න පුළුවන් ඔහෙට ඇහෙනවා අඩුද? මෙහාට ඇහෙනවා මේ චිත්තය කතාවට ඇහෙනවා තමයි අඩුවක් තියෙන්නේ අපි. කොහමද ඒට ඇහෙනවා නම් එච්චරයි. ඔව්. ඩිස්ටර්බන්ස් එක තියෙන්නේ මේ ලයින් එකේ අපේ මේ සිග්නල් වල දුර්වලකමක් තියෙන්නේ. ඒක නිසා මේ සාමාන්‍ය ඇහෙනවා. වෙනදාට වැඩිය ශබ්ද අඩුකමයි මම මතක් කරේ. අපි මේ දැන් ඇහෙනවද? ආ අපි මේ ධර්ම සාකච්ඡා ධර්ම මේ ධම්මපද ගාථාවක් අරගෙන සාකච්ඡාව පටන් ගන්න තිබුණේ ඒක තියෙන්නේ බික්කු වර්ගයේ මේ පිටිපස්සේනේ බික්කු වර්ගයේ ගාථාවක් 367 වෙනි ගාථාව දැන් ධම්මපද පොතත් ඉවර වෙගෙන යන්නේ හැබැයි ඒකේ තියෙන්නේ සබ්බසෝ නාම රූපස්මින් යස්සනත්ති මමයිතං අසතාචන සෝචති සතේ බික්ඛු සවේ බික්ඛූති උච්චති අපේ සාකච්ඡා කර හිටියේ සියලු නාම රූපයන්හි මමය මාගේ ආත්මයේ ගතිජියමක් නැත කියලා. ඒකෙදී ඔය මේ ගාථාවට සමාන කතාවක් සිද්ධ වෙනවා සර්වචන්නාංශයේ සක්කපඤ්ඤ සූත්‍රයේදී සක්කපඤ්ඤ සූත්‍රයේදී සක්‍රිය ආපු වෙලාවක සර්වචන්නාංශේ නිකන් සාමාන්‍ය මේ බණක් කියලා ඇයට නිකන් gedara ගෙනියන්න මතක තියාගන්න පාඩයක් කියනවා මේ සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති කියලා. මේ මට පේන සියලු ලෝක ධර්මයන්ගේ කිසිම දෙයකට ගෙවදින්න දෙයක් නැහැ. මගේ කියලා ඒට ඇතුල් වෙලා ප්‍රවිෂ්ඨ වෙලා තියාගෙන කිසිම ධර්මයක් මට පේන්නේ නැහැ කියලා සර්වඥාන්සේ මේ ශක්‍රදේවේන්ද්‍ර මතක් කරනවා. මතක් කරලා ඒක එතකොට මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ළඟ ඉඳලා හොඳට කටපාඩම් කරගන්නවා. නම ශක්ති දෙවියන්ටත් ඉතින් බොහොම හොඳයි හොඳ බණක් කිව්වේ කියලා මේ අපව යනවා දිවි ලෝකෙට. ඊට පස්සේ දවසකට දෙකකට පස්සේ මේ මොක්කල්ලාන ස්වාමීන් වහන්සේ යනවා දිවි ලෝකෙට යනකොට ශක්ති දෙවියන්ද්‍රයා විකාල සම්භාෂණයකට ලෑස්තිලා ඉන්න වෛජයන්ති කියලා ප්‍රාසාදයක් හදලා ඒ ප්‍රාසාදයට ගොඩ වීමේ ගෙවැදීමේ උත්සවයකට. ඉතින් දැකලා මේ විජහාත මොකල්ලාන ස්වාමීන් වහන්සේ පිළි අරගෙන ඉදිරියට ගිහිල්ලා ගඳලා ගඳලා කියනවා මේ නිදුකාණන් වහන්සේ වඩිනු වැනවි අද අපේ මේ විශාල මේ ගෙවැදීමේ උත්සවයක් තියෙනවා. ඒ ඉතින් අර මොකලන් සාසේක බාර ගන්න. බාර ගන්න කතා කරන වෙලාවෙදී පස්සේ ශක්‍රදේවෙන්ද අර තමන් හදපු විශාල මාලිගාව වෛජාන්ති ප්‍රාසාදේ පෙන්වන්නට අඳගහන යනවා. යනකොට වෛජාන්ති ප්‍රාසාදේ සෑම කවුලුවකම එක එක දිව්‍යාංගනාවෝ පිරිලා දැන් මේකට තව පොඩ්ඩකින් මේකට ගෙවදිලා දැන් මේ රාජකීය මට්ටමේ සම්භෝගයක් පවත්වන්න ලෑස්ති සංදර්ශනය පවත්වන්න හදන. ඊට පස්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කරන්න යුද්ධයක් පාලා අර වෛජාන්ති ප්‍රාසාදේ වතුර පාවෙන්න සලස්වනවා. විශාල වතුර කඩක පාවෙන සදස්සල මාපටැඟිල්ලෙන් අන්නවා වෛජාන්ති ප්‍රාසාද. අන්නට පස්සේ මේක හෙල්ලුම් කාලා කැටකිල්ලක් කරකිනවා අර ඇතුලේ ඉන්න දේවතාවියන්ද සුරංගනාවියන්ට පුදුමාකාර බයක් හිතෙනවා. බයක් හිතුණාට පස්සේ ඒගොල්ලෝ කෑ ගහන්න පටන් අරගෙන ඒක සත්‍ය දෙවෙන්ද වෙවුලනවා. වෙවුලා කියනවා මේ වෙවුලනවා. එතකොට මේ කියන්නේ මේ සාධිකී අමුත්තකෙන් බලාපොරොත්තුනේ මේ සම්භෝග සංදර්ශන අවස්ථාවට වාසියක් ලාභයක්. නමුත් සිද්ධ වුණේ මොකද්ද? සම්පූර්ණ කම්පනයක් ඇති කළ දුන්නා. එතකොට අහනවා මොන්ට්ගල්ලාන ස්වාමීන් වහන්සේ සක්‍රදේවෙන්දගෙන් බුදුහාමුදුර හම්බෙච්ච දවසේ මොනවද කිව්වේ කියලා. මෙයාට මතක නැහැ. ඒකට කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසායති කියලා කිසිම ධර්මයකට ගෙවදින්න එපයි කියපු උඹ නේද මේ වෛජන්ති ප්‍රාසාදයක් හදාන ගෙවැදීමේ උත්සවයක් හදාන මෙතන නටන්නා දැනේ. ඕක වෙනස් වෙන එකක් බව දන්නේ නැද්ද? ඕක හෙල්ලෙන එකක් බව දන්නේ නැද්ද කිය නැවතත් මතක් කරගන්න. ඒ වගේ තමයි අපි කොච්චර මේ නාම රූප ධර්මයන් දෙකේ මම ආයනය කරන්න දෙයක් නැහැ කියලා කිව්වට උන්ක අපි ළඟට ඇවිල්ලා යම් කිසි මොනවාරි සිද්ධියක් වෙච්ච ගම මේ මම ආයිතේ මේක මගේය, මේක මමය, මේක මගේ ආත්මය කියන එක ඒක මේ අනුසය මට්ටමින් හීන් නූලෙන් වැඩ කරනවා. ඒක පෙන්න පෙනෙන්නේවත් නැහැ මොකද ඒක Taman විසින් ඇති කර ගන්න දෙයක් මිසක් නිසා නිසා කාටවත් කවුරුත් ඇවිල්ලා පෙන්නන දසක පෙන්නේ. හැබැයි උගා සතිය දිනු කරගෙන දිනු කරන යනකොට තේරෙනවා මේ මුළු ධර්මයේම විශේෂම සංසිද්ධිය තමයි Taman උගතෙක් වුණාට ඒ උගත් බව මාන්නයට ගන්න එපා. කුලවතෙක් වුණාට කුලවත්කම මාන්නයට ගන්න එපා. ශෝභමාන ලක්ෂණ කෙනෙක් වුණාට ඒක මාන්නකට ගන්න එපා. මේ දක්ෂ වෙන මොෝනේ ලෝකේ දක්ෂකමක් තියෙනවා. ඒ සෑම දේවලම මම හිතේට හේතු වෙනවා. සෑම දෙයක්ම අභිනිවේෂණයට හේතු වෙනවා. ඊට පස්සේ සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා ධර්ම කත්කෙක් උනායි කියලා විනයදරෙක් උනායි උනායි කියලා සුතමේ ඥානෙ තියෙනවායි කියලා ගෝලයෝ ඉන්නවායි කියලා වස්සදී උනායි කියලා සේරම පෙන්න පෙන්න කියන මේ සෑම දෙයක්ම මම ආයිතේට කරුණු ඒක නිසා මෙව කරන්න ඕනේ ඇති කරගන්න ඕනේ නමුත් ඒක මේ නම්බුවට ගන්න බෑ ඒකල උඩහට ගෙනියනවා උන්වහන්සේ කියනවා ප්‍රථම ධානය ලැබුවයි කියලා ද්විතිය ධානය ලැබුවයි කියලා අෂ්ට සමාපatti ලැබුවයි කිය කවදාකවත් නරකයි මම ආයිත කරන්න ඒ සූත්‍රයේ කියනකොට විශේෂයෙන්ම සප්පච්ච සූත්‍රය සඳහන් වෙලා තියෙනවා ඒ ලාභ ලැබෙන්න ලැබෙන්න මොඩයට ಗುಣගත මල් තිබුණා වගේ තමයි කියන්නේ. තක්කසාරංව තංකලං මෝඩ මිනිසයාට මේ මේ ප්‍රපංච ගැන ධර්ම දන්නේ කෙනාට ලාභ, ලෝභ, ලැබෙන්න ලැබෙන්න පුපුරණයි. කේල් ගහක මල් පිපුණයි කියලා කියන්නේ අවසානය තමයි. කිසුළු ගහක මල් පිපුණයි කියන්නේ අවසානය තමයි. උණ ගහක මල් පිපුණයි කියන්නේ අවසානේ. ඒ සෑම ගහකම හරේ තියෙන පොත්තේ. මැද හරේ තියෙන ගහක මල් පිපෙන්න පිපෙන්න ගහක් මෝරනවා. පොත්තේ හරේ තියෙන එක අඬ හැරේට සෝබනේට අපි කියන්නේ නම්බුවයි බම්බුවයි දෙක පටලවා ගත්ත කට්ටියට මල් පිපිනා කියන්නේ ඉවර වෙනවා කියලා. නැත්නම් කොටළු දෙකක් ගැප් ගත්තයි කියලා කියන්නේ මරුණයි කියන එක. ඒ වගේ ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ ලෞකික සැප සම්පatti සියල්ලම ලබන්න ඕනේ. ඒව ලබල ඒවට මම ආයනේ නොකර ඉන්නවයි කියන එක බුද්ධ ආගමෙන් තොර කිසිම ආගමක කතා කරන්නේ ඒක කතා කරන්නේ බුද්ධ ආගමේ විපස්සනා විතරයි. අනිකෝ සිල්වන්ත ජීවිතවල සමාජවන්ත ජීවිතවල ඕන තරම් මේ ගුණ වැඩෙන්න වැඩෙන්න මම ආයිතේ ඉන්න පුළුවන්. ඒසයි මම හිතේ නැති කර ගැනීමට ප්‍රපංච නැති කර ගැනීමට මේ තමයි සර්වචනාංශයේ මේ සිද්ධාර්ථ තාපසව කිං කුසල ගවේෂිය හොයාගෙන ගියේ. මට රජකම හම්බුණා, සත සම්පත් හම්බුණා, ධ්‍යාන ලැබුණා. ඒකට මං ගැලවිලා නැත්තේ මොකද? මට තාම සංසාරේ අහුවෙලා තියෙන්නේ මොකද? මෙන්න මේ මම හිතේ නිසා. ඉතින් ඊට පස්සේ තමයි හොයලා හොයලා හොයලා මේ මම හිතේ නැති කරන්න අනුශේධ ධර්ම නැති කරන්න ඕනේ. අනුශේධ ධර්ම නැති කරන්න නම් වංචනික ධර්ම කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒක කවදාකවත් Tamanට අහුවෙන්නේ වංචනික ධර්ම Tamanගේම දරුවෙක් නිසා Taman ඇති කරගන්න දෙයක් නිසා අහුවෙන්නේ නැහැ. ඒක නිසා සර්වඥාන්ති වගේ සිල්වතේ ගුණවතෙක් අධියේ යුත්තේ කිව්වට පස්සේ එහෙම හිතාගෙන නිතර භාවනා කරන්න ඕනේ. ලාභයක් ආවත්, පාඩුවක් ආවත්, වේදනාවක් ආවත්, සුඛයක් ආවත්, යසසක් ආවත්, ආයසක් ආවත්, සපක් ආවත්, දුකක් ආවත් දෙකේදීම සමහිත පවත්වන්න පුළුවන් නම් එහෙනම් හිතන්න පුළුවන් අපි අභ්‍යාසයක ඉන්නවයි කියලා. මම ආයිතේ නැති කරන විපස්සනා අභ්‍යාසයක එහෙම නැත්තම් අපි බලාපොරොත්තු වෙන්නේම භාවනා කෙරුවත් පැවිදි වුණත් සැපේමයි යසසමයි ලාභෙමයි මේ කීර්තියමයි. ඒක ඒක මේ අබ්බහියක් භයානක අබ්බහියක් තියෙන්නේ. ඉතින් ඒක නිසා කවදාකවත් අයසේදී දුකේදී ඒ වගේ තැන්වලදී කවදා නිවන් අවබෝධ කරගන්න බෑ. මොකද එතකොට තද හීනමානයකට වෙනවා. හොඳම දේ තමයි ඒව උපේලා උපේපු දේ පිළිබඳව මමායනේ නොකර ඒක නම්බු නොකර කරගන්න නැතුව ඒක පිළිබඳව නියතමානී ගතිය ඇති කරගන්න ඊට වඩා ಗುಣ ඇති නියතමානී කෙනකින් බණ ඒ ගුණ වලට වැඩි ගුණ ඇති නියතමානී කෙනකින් ඒකයි සර්වඥාන්සේ සියලුම ගුණ තමන් ආශ්‍රය කෙරේ ඇති කර ගැනීම සඳහා තාරාසංකේ කල්පලක්ෂය ප්‍රයෝග කරලා උන්වහන්සේ සම්පූර්ණයෙන්ම මම ආයනෙන් තොරව ඕනම කෙනෙකුට ළඟා වෙලා කතා කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙලයි තමන්ගේ ශිෂ්‍යයන්ට මතක් කරලා කිව්වේ ගුණ වඩන්න ඕන නමුත් ওই ගුණයන්ගේ මේ ආඩම්බර වෙන්න එපා. ගුණයන්ට ප්‍රවිෂ්ඨ වෙන්න එපා. ඕවට ගෙවදින්න එපා. ඔක්කොම නිකන් తాවකාලික දේවල් විතරයි කියලා. ඉතින් ඔක උගක් වෙලාට ඔය අපේ ලොකු සංහච මතක් කරනවා සත්පසෝනාම රූපස්මි යස්සානක්ති මමයික. යම් කිසි කෙනෙක් මමයනේ කරන්නේ නැත්නම් ඒක තමයි මෙලෝ වශයෙන්ම රහතන් වහන්සේ නමකේ තියෙන ගුණය. එහෙම නැත්නම් කියන්න තියෙන්නේ නුගුණේ කියලා තමයි. නුගුණේ කියන්නේ පිස්සු කියන එක තමයි. ඉතින් උඟ දෙනකොට තියෙන්නේ මේ මේ භාවනා කරනකොට මේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කතිය. මම මෙච්චර කල් භාවනා කරා මට මේක ඕනේ. මට මෙහෙම ඇයි වේදනාව එන්නේ? මට ඇයි මෙහෙම දුක් කරදරේ ඉන්නේ? ඇයි මට මෙහෙම මේ කනගාටු වෙන්න වෙන්නේ කිසි කෙනෙක් බලාපොරොත්තු ඔක්කොම හිතනවා මෙච්චර කැප කරලා ආපු නිසා මට දැන් ඔක්කොම රන්තලියක තියලා පූජා කරන රාජභාණ්ඩයක් වගේ රාජභෝජනයක් වගේ හම්බ වෙයි කියලා. නමුත් කියනවා තියෙන්නේ එහෙම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. තිබුණු කාලේ තමයි හම්බ වෙන්නේ. අන්න ඒ ලැබීම් සහ තමන්ගෙන් දෙන දීම් පිළිබඳව සමායනය නොකර ඉන්නවා කියන්න මොන්න තරම් බණ කිව්වත් ඒකේදී ලොකු ආදර්ශයක් දකින්න තාකල් හොඳ කල්යාණ මිත්‍රාංගෙන් ඒ ගුණේ දකින්න තාකල් අපි විශ්වාස කරන්නේ. අපි හිතන්නේ නැත්තම් මේ මේ මේ අපි කරන වැඩේ හොඳයි. මේ නම්බුකාක මේ මේ ආඩම්බර වෙලා තියෙන අපේම ගුණයකනේ. ප්‍රකාශ කරගත්ත දෙයක නෙවෙයිනේ කිය කිය ආඩම්බර වෙනවා. නමුත් ඒ ගුණවතුන් සිල්වතුන් දකිනකොට ඊයත් ඒ වගේ ආඩම්බර වෙන්නේ නැති තත්ත්ව දකිනකොට තේරුම් ගන්න බලන්න පුළුවන් වෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන වෙනස නැත්තම් විපස්සනාවේ තියෙන වෙනස. ඉතින් මේ පැත්තෙම ප්‍රශ්න මොනවාද කියනවා ඉදිරිපත් කරන්න කියන්නේ මේ පැත්තට අපි ආරාධනා කරනවා මොනවාද කියනවා මේ සාකච්ඡා කරන්න මතක් කරන්න ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. මේකත් ඒ චෝදනාව තියෙනවා. ඔය කතා කරන්නේ ඇහෙන්නේ නැහැ. ඔය කතා කරන්නේ අපිට ඇහෙන්නේ නැහැ. මේක හැබැයි මම හිතන්නේ සත්‍ය වැඩි කරන්න පුළුවන්. මේ මයික් එකේ ශබ්ද වැඩි කරන්න පුළුවන් නේද? ඉන්න බලන්න මේකේ අපි ශබ්ද වැඩි කරන්න පුළුවන්ද කියලා බලන්න ඈ. දැන් ඇහෙනවද? දැන් වැඩි වෙනවද? මේක තියෙනවා මේ ඔච්චරයි මැක්සිමම් යන්න පුළුවන්. නෑ කොහොමඩක්වත් ලයින් එකේ අප්සෙට් එකක් තියෙනවා. ආයෙත් කියන්නේ ආ ආ එවන ඩිස්කනෙක්ට් කරලා ආයෙ කනෙක්ට් කරන්න බෑනේ. ඒක සමහරලාට හරියයි. මේ කොහොමද? ටෙලිෆෝන් එකේ බොහොම දුර ගන්නවා. මම නෑ ටෙලිෆෝන් එකේ ඕනේ නැති අපිට මොනවද කතා කරන්න කියනවා නම් කතා කරලා තමයි. කතා කරන්න මේ සාකච්ඡා කරන්න තියෙනවා. ආත්මයන් මෛත්‍රී වාක්‍යයන් දෙකක්නා වාදී විපස්සනාට මෛත්‍රියෙන් හරි කමන්නේ ඇත්තටම සමාධිය ගන්න පුළුවන් නම් මෛත්‍රී භාවනාවෙන් පුළුවන් නේ තුන්වෙනි ධ්‍යානෙ දක්වා යන්න පුළුවන්. මේ ධ්‍යාන ළඟට යනකොට ඒක ගොඩාක් වෙලාට ආනාපාන ත්‍ෘතිය ධ්‍යානට තමයි. ඊට පස්සේ මෛත්‍රී චුම්බින ධ්‍යානෙ නැගිටලා මෙත්ත කරුණා මුදිතාක්ෂණ තුنين ඕන කර ගමන්නේ ඊට පස්සේ උපේක්ෂා ධ්‍යානෙ වඩන. සතර බ්‍රහ්ම විහරණ උපේක්ෂා ධ්‍යානෙ එතකොට ආනාපාන චතුත්ථ ධ්‍යානට ගියා ඊට පස්සේ නැගිටිනවා. ධ්‍යානෙ එළියට ආවට පස්සේ තමන්ගේ චිත්ත සංකාණය දිහා බලනකොට එක්කෝ ඒ ධානාංග වල තිබුණු මේ ඒකාග්‍ර මේ පිට්සා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක එහෙම නැත්නම් තමන් ඉන්න බව එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රසආදේ හරි මොකාකාර ඊගාට ගොදුරු වෙන දේ නාම රූප කොයි දේ වුණත් අර නීවරණ වල බලපෑමක් නැති නිසා පැහැදිලිව පේන්න පටන් ගන්නවා ඒක පිළිග අරගෙන යන්නයි තියෙන්නේ කොහොමද දැන් තත්ත්වේ එන්න හුඟක් හොඳයි ගන්නවා. ආ ඒක තමයි. ඒක හැබැයි බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ සිග්නල් ඉහළ පාර යනවා හරියට. හොඳයි කොහොම හරි අපිට මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ මෛත්‍රී භාවනාවෙන් කියලා විපස්සනාවට භාවනා හරවගන්නේ කොහොමද කියලා මම ඒකයි උත්තර දෙමින් හිටියේ. ඒ මෛත්‍රී භාවනාවෙන් හරි කමන්නේ මොන සමත සමරතලි කොයි කර්මස්ථානකින් හරි කමන්නේ මේ සමාධිය ඇති වුණා නම් ඒ සමාධිය විපස්සනාට පාදක කරගන්න පුළුවන්. මෛත්‍රී භාවනාවේ දක්ෂ කෙනෙකුට තෘතිය ධානය දක්වා යන්න පුළුවන්. ගියාට පස්සේ ඒකේ නැගිටලා උපේක්ෂා ධානය වඩනවා. එතකොට චතුර්ථ ධානය. ඒක සාමාන්‍යයෙන් ආනාපාන චතුර්ථ ධානය වගේ තමයි. ඒ වගේ ධානයක නැගිටතර පස්සේ එවැනි කෙනෙකුට විපස්සනාට යන්න පුළුවන් ద్వාර දෙකකින් එකක් තමයි මේ රූප පාරෙන් අනිත් එක නාම මාර්ගය. නාම කර්මස්ථානකින් හෝ රූප කර්මස්ථාන. සුද්ධ විපස්සනාට යන කෙනාට අනිවාර්යයෙන්ම රූප කර්මස්ථානකින් පමණයි යන්න පුළුවන්. ධානයකින් නැගිටලා සමතෙන් නැගිටලා යන කෙනාට නම් රූප කර්මස්ථාන නාම කර්මස්ථාන කියන ප්‍රවිෂ්ඨ දෙකම තියෙනවා. එතකොට උපේක්ෂාව නම් මෛත්‍රිය පාදක කරගත්ත උපේක්ෂාවෙන් චතුත් ධානයෙන් නැගිටනනම් උපේක්ෂා උපේක්ෂා ඒකාග්‍රතාව කියන ධර්මතාව දෙක කියන නාම ධර්ම දෙක උනත් ගොඩෝ කරගන්න පුළුවන් විපස්සනාවට. එහෙම නැත්නම් ඒ නැගිට පුද්ගලයාගේ ඉන්න ඉරියව්ව නැත්නම් ආස්වාද ප්‍රසආසෙ පිම්බීම හැකිලිම ඒක නැත්නම් ඇහෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක් කොයි දෙයක් නීවරණයන්ගෙන් කෙලෙසලා නැති නිසා ඒවා මේ එනේන ක්‍රමයට නාම රූප වශයෙන් මේ විපස්සනා කරන්න පුළුවන්. ඒ විදිහට මේ සමත ධ්‍යානයේකින් නැගිටපු කෙනාට විපස්සනාට පාදක කරන්න පුළුවන්. ඒකෙදී මේ මෙත්තා සහගත සූත්‍රයේදී හොඳ ලස්සනට සඳහන් කරලා තියෙනවා සරුවචන් වහන්සේ සාඳා කරන්න වෙනවා මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ වෙන අන්‍ය තීර්ථක ආරාමයට ගියාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා. ගියාට පස්සේ ඒ ඉන්න කට්ටිය කියනවා ඔබ වහන්සේලාගේ ශාසනයේ මෙත්තා භාවනාව තියෙනවනේ දෝ. කරුණා භාවනාව තියෙනවනේ දෝ. මුදිතා භාවනාව තියෙනවනේ දෝ. ඉතින් අපේ එකෙත් තියෙනවා. අපේගෙත් මෙත්තා කරනවා මොකක් අපිට තියෙනවා. එහෙමනම් බලනකොට දැන් ওই ශාසනය මේ ශාසනය එකයි. එතකොට මේ ස්වාමීන් වහන්සේට මේ ඒකට සපේලා උත්තරයක් දී ගන්න බැරි වෙනවා. ඒක නිසා ඕක කියන්නේ නැතුව එකඟ වෙන්නේ නැතුව විරුද්ධ වෙන්නේ නැතුව ගිහින් සර්වඥාණයට මතක් කරනවා මම අන්‍ය තීර්ථ කාරාමයට ගියා. ඒගොල්ලොත් මෙත්ත කර්ම මුද්දා භාවනා කරනවා. නමුත් මේ සර්වඥාන්සේගේ ශාසනයේ ඒකයි දෙකම එකයි කියන හැඟීමෙන් ඒගොල්ලෝ කටයුතු කරන්නේ. එහෙම ප්‍රශ්නයක් ආවොත් අපි මේ බුද්ධ ශ්‍රාවකයන් විදිහට කොහොමද පිළිපදින්න ඕනේ? මොකද්ද වෙනස කියලා? ඉතින් ඒකදී සර්වචනාංශයේ මේ පාඩයක් සඳහන් කරනවා සුභ පරමාහම්බික වේ මෙත්තා චේතෝ විමුක්ති මදාමි ඉදපඤ්ඤස්ස උත්තරින් අපේ හිතපඤ්ඤාක බික්කුණෝ උත්තරින් අපට විද්‍යාර්ථක කියලා. මානි මේ ශාසනයේ මේ මෙත්තා භාවනාව සියල්ලේ සුබ දැකීම. සියල්ලේ හොඳ පැත්ත දැකීමක් පමණයි. සුභයේ පරම කොටකට කියනවා ඒක අරහත් මාර්ගඥානයේ දක්වන තාක්කන් ලෝකයේ සුභ වශයෙන් පමණයි දකින්නේ අසුභ වශයෙන් දකින්නේ. ඒ කරලා අර තමන් කරා එන පීඩා ඔක්කොම මෛත්‍රියෙන් සමතුලනය කරගෙන ඒ කම්පන චංචල අඩු කරගෙන ගිහිල්ලා ඒවා පිළිබඳව මම ආයනේ නොකර කන්නාමාන දිට නොකීමි තුලින් අධ්‍යාත්ම සමාපත්තියට ගියාට පස්සේ අපි මෛත්‍රිය මහ ලොකු දේවල් පිළිගන්න හරකන්නේ මෛත්‍රිය සලකන්නේ අවසාන ධර්මයක් විදිහට නෙවෙයි බුද්ධ ශාසනයේ වෙනත් විපස්සනා කරන පාදක ධර්මයක්. රහත් මාර්ගයේ සඳහා උපකාර මාර්ගයක් මිස අවසානයේ නෙවෙයි. අන්නේ එහෙම කියන වෙනම කියන කිසිම ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් පිළියෙක් ප්‍රශ්නෙක් මම දැකලා නැහැ. සර්වඥාන්සේ හෝ සර්වඥාන්සේගේ ශා วก යෝ ඇර. ඒකයි අනෙක් ශාසනවලයි මේ ශාසනයේ මෛත්‍රිය තියෙන වෙනස කියන්නේ. ඒක නිසා අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ අපි කරන මෛත්‍රී භාවනාවෙන් කොහොමද මේ විපස්සනාට හරවන්නේ කියලා විපස්සනාට හරවන්නේ මෛත්‍රී සමාධියට සමවැදින නැගිටලා ඒ නීවර නැති චිත්ත ප්‍රෝතිය තුල පහළ වෙන නාම රූප ධර්ම මේ මම ආයිනේ නොකර සිටීම ප්‍රපංච නොකර සිටීම සංනාමාන වශයෙන් නොගැනීම ඇතියෙන් දැකීම කරනවා ඒ නිසා මෛත්‍රී පාවිච්චි කරන්නේ මේ සැපය පහසුකම් ඇති කර ගැනීම වගේ පමණයි නමුත් අවසාන නිස්සාවශයෙන් නෙවෙයි ඒක නිසා මේ මෛත්‍රියම සහනා ගොඩක් මේ ද්වේෂ චරිතවලට ගැටුම් නැති චරිතවලට උපකාර පිණිස පාවිච්චි කරනවා. එන්නේ කියන්නේ. ඒකට මේ ප්‍රශ්නේ බලාපොරොත්තු වෙන ඒ වගේ දෙයක්ද එහෙම නැත්නම් නෑ ඒක නිසා මේ මේ පැත්තට දැන් ඇනවනම් ඒ ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියන්නේ. මෛත්‍රිය මෛත්‍රිය සති ඉස්සරහින් කියන්නේ ආරක්ෂණ සම්බන්ධයෙන් ඇති වෙන වෙනස් වෙන දෙයක් ගැන කතා කරන්නේ නැහැ ඒක තමයි ඇත්තටම වෙලා තියෙන්නේ අර කලිනුත් අපි කිව්වා වගේ මේ මම ආයනේ සඳහා ලාභ පාඩු දුක් වේදනා සුඛ වේදනා යස්සස අයස සැක දුක කියන මේ හතර අට ආපුවම බලන්න 150ක් එක්ක දුකක් කියලා එක්ක වේදනාවක් කියලා එක්ක ආයසක් කියලා එක්ක කනගාටුවක් කියලා භාවනා කරන්නේ නැහැ හැම වෙලාවෙම පශ්චාත්තාප වෙවි ඉන්නවා ඒකට ඒක කවදාකවත් ආධ්‍යාත්මයක් නැහැ හැම වෙලාවෙම හීනමානෙමයි ගත කරන්නේ අපිට බෑ භාවනා කරන්න බෑ කොන්දයක් භාවනා කරන්න බෑ අර ලෙඩේ මේ ලෙඩේ නැත්නම් මේ මේ විතර ව්‍යසනයකටපත් වෙනවා එහෙම නැත්නම් අපි අපිට මේ ආන්දුවෙන් ප්‍රශ්නයක් කරවිලා අසාධාරණයක් සිදු වෙන මොනවා හරි කියලා ප්‍රතිපියන්න බෑ ඊගාට යනවන යන්නේ යම් ප්‍රමාණයකට තමන්ට වේදනාවක් නැතුව ඉන්න පුළුවන්. අයසෙන් ප්‍රශ්නයක් නැති දුකෙන් ප්‍රශ්නයක් නැති කෙනෙක් තමයි යන්නේ. එහෙම කෙනෙක් අයස යසසපත් චිත්තම යසස් දිගේ අහුවෙලා නැත්තේ. සැපේට අහුවෙච්ච ගමන් සැපේ දිගේ කියලා නැත්තේ. සාර අතරමැද ඉන්න කෙනෙකුට විතරයි ආධ්‍යාත්මයක් තියෙන්නේ. අන්නේ මේ යම් කිසි කෙනෙක් දුකක් නිසා, පීඩාවක් නිසා, වේදනාවක් නිසා භාවනා නොකර ඉන්නවනම් එයාට විශේෂයෙන්ම ගැටුම ලෝකයේ තියෙන ගැටුම නිසා දේශපාලන සමාජික ආර්ථික ගැටුම් නිසා භාවනා නොකර ඉන්නවනම් මෛත්‍රිය දුන්නාට පස්සේ මෛත්‍රියෙන් යාට මේ ගැටුම සංසිඳවලා ස්පර්ශ විතර ගන්න පුළුවන්. එතකොට මේ සතිය පිහිටීමකට මේ අවස්ථාවක් සැලසෙනවා. මෛත්‍රිය නොතිබුණා නම් එයා හිතන්නේ ලෝකයේ කියලා කියන්නේ හතරෝ જાතියක්. මගේ ගැන කවුරුත් හඳ කෙනෙක් නැහැ. මට හැම වෙලාවෙම තියෙන්නේ පීඩාවමයි. ඒ නිසා මේ ලෝකෙට මේ ලෝකෙට මෛත්‍රිය කියලා කතාවක් වුනේ නැහැ. මම මිනිහෙක් නෙවෙයි මම කොන්වෙච් එකෙක් මම අතපල්ලේ වැඩ කෙනෙක් කියලා පෙළෙනවා මෛත්‍රී භාවනා කරනකොට පස්සේ යාට තේරෙන්න පටන් ගන්නවා කොයි මිනිස්සුත් ඔතන තමයි කවුරක්වත් නැහැ මේ හොඳ සුවසේ වේදනාවක් නැතුව ඒ නිසා ඕක බාර ගන්න පුළුවන් තරම් ඇති පැමිණි දුක් තනිදායි කියලා බාර ගන්න පුළුවන් තරම් ඒ මධ්‍යස්ථ ප්‍රමාණයකට චිත්ත ප්‍රවෘත්ති හත හතක් සකස් කළ දෙන්න මෛත්‍රී උදව්. ඉතින් උනාට පස්සේ සතිය පිහිටීම එයා අභියෝගයක් කරගන්න. එහෙම නැත්නම් එයා කියන්නේ මං වගේ මිනිස්සුන්ට මේ ආත්ම නිවන් දකින්න බෑ. මං වගේ මිනිස්සු මේ දුක් විඳින ජීවිතයක් ජාතියක් මම ලෝකෙම ඉන්න වැඩිම කාලකන්ණියා මමයි කියලා මේ අර ලැබිච්ච සක සම්පත්තිය පණ. මෛත්‍රියෙන් කරන්නේ දෙන්න දුන්න මේ කවුරුත් දිහා බලවත් කාගේ කිල්ලෝට තුන් තියෙන. කවුරුත් ඉන්නේ දුකේ තමයි එක්කෙනෙක්වත් හොදක් නැහැ මේ. ඉහළ මට්ටමක නැහැ කියලා ඒකකට යනකොට මේ ජඟුරු අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය විපස්සනා කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒක මෛත්‍රියෙන් කරන්නේ නිකන් මේ ආරේ තියෙන වලවල් වලට තාර දාලා හරි ගැසලා දෙන්නේ මැටි ටිකක් දාලා හරි ගැසලා ගැසට පස්සේ ඔක ආය යනවා. ඊට පස්සේ ගෙන තාර ගම toy ටිකමයි වෙන්නේ තාර අල්ලලා ඉන්නවා මැටි ටික ගලවලා යනවා. තාර දානවා කියන විපස්සනා කරන්නේ. මෙතන විපස්සනා කරන්නේ බලමට්ටම් බලමට්ටම් කරලා දෙන්න. එහෙම දුන්නට පස්සේ අර තියෙන මේ වාහනේ නිගමන යන්න පුළුවන්. අන්න ඒ වගේ මේ හැකි සංඥාවක් ඇති කරලා දෙනවා. හැකි සංඥාව ඇති කරලා දෙන්නේ සුභ පරමාර්ථ කරගන්න. මේ ඒක කියන්නේ හැකි සංඥාව. හැකි සංඥාව ඇති කළ දෙන්න පුළුවන් සතියෙන් ඇත්ත ඇති ඇතියෙන් බාර ගැනීම. මෛත්‍රියෙන් පුළුවන් ඕකේදී හොඳ පැත්ත බලන්න. සුභ පරමේ සුභ සුභේ පරම කොටගෙන ගමන් කරනවා කියන එක ඒකට තියෙන්නේ. ඉතින් මේ දෙකෙන්ම පුළුවන් වර්තමාන මොහොත පිළිචියක් ඇති කළ දෙන්න. ඒ පිළිචියක් ඇති කළ දෙන මේ සත්‍ය මේ මෛත්‍රිය ඉතර කරන්න වෙන්නේ ද්වේෂය නිසා ගැටීම නිසා දැනට පරාජිතත්වයටපත් වෙලා ඉන්නේ අත්‍යවශ්‍ය. ඉතින් මුල කෙනෙක් ඉන්නේ එතන. මොකද හේතුව මේ ද්වේෂය ඉස්සර එන්නෙම වංචනික ධර්ම නිසා. වංචනික ධර්ම වැඩි වෙන්න වැඩි වෙන්න බුද්ධෝත්පාද කාලේ බව මතක. අපි මිනිස්සුය බව මතක නැති. අපිට මේ අනික් මිනිසුන්ට වගේ නෙවෙයි ඇහැ කන දිවනාසෙ තියනයි කියන එකත් මතක තියෙනවා. කල්යාණ මිත්‍රෝ මේ මේ බණ කියන මොකක්වත් මතක නැහැ පුංචි දෙයක්. ලොකු කරගෙන ඒක ගැන කල්පනා කරලා තවි තවි කට්ටවි ගත කරනවා. අනුන්ට දුක් වෙනවා, තමන්ට දුක් වෙනවා, මත්තට දුක් වෙනවා. මෛත්‍රිය ඒක නිකන් බාම් ටිකක් කාලේ හැරි වගේ ආයි. ඊට පස්සේ ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම නැවෙන්නේ සමහර විටක නැවත ශ්‍රීපත් කරන්න සතිය ඇති කරගන්න උදව් වෙනවා. කන්නිමිති සූත්‍රය ඇත්තටම මෛත්‍රියක් ගැන කතා කරන්නේ නැහැ. මෛත්‍රිය ගැන කතා කරනවා උපමාවක් දෙනවා. මාතායතානියම් පුත්තන් ආයුධායක පුත්ත මංගල. මවක් තම දරුවන් කෙරෙහි මේ කටයුතු කරන්න වගේ සීළු සත්‍යයන් කෙරෙහි බලනවා. කියලා සත්‍යෝ දිග කොට ආදි වශයෙන් කොටස් කරලා කරලා පෙන්නන මේ අපි කියන්නේ අපරිමාණ මේ හිත පතුරවන්නේ කියලා සත්‍යයන් කියන්නේ. ඕව උඹ ඉන්න තරමයි කිසියම් කෙනෙක් මේ සතිය පැත්තෙන් බලනකොට එක්කෙනෙක් ලොකු නැහැ. එක්කෙනෙක් පුංචිත් නැහැ. හැම කෙනාම ඉන්නේ එකයි කලාතුරකින් කෙනෙක් තමයි මේ අභියෝගය ගන්න. උගව දෙනේ ඒක නොගන්න හේතු කිය කිය ඉන්නවා. මට මේක කරන්න බෑ මේක නිසා. මට මේක කරන්න බෑ මේක නිසා කියලා. ඉතින් ඒකෙන් බුදුහාමර කියන්නේ මේ කියන කාරණාවලින් මෙයාව පැනෙනවා. කොච්චර දුන්නත් බෑ කියන එකක් තමයි කියන්නේ. එහෙනම් කියන්නේ සුභ පරමාහං කියන වචනේ දන්නේ නැහැ. යැකි සංඥාව ගන්න හා දන්නේ නැහැ. ලෝකේ ලක්ෂණ පැත්ත බලන්න දන්නේ දකින්නම නරක පැත්තමයි. නමුත් ඒක සුව කරන්න බැරි ලෙඩක් නෙමෙයි. හොඳට යැකි සංඥාව තියෙන හොඳ පැත්තෙන් බලන කට්ටියක් ළඟට ගියාම අර බෑ කියන කෙනාට කරන්න පුළුවන් සත්‍යයක්. ඊට පස්සේ තමයි යා විපස්සනා කරන්න යන්නේ. ඒ නිසා මේ කරණීය මත්ත කුසලේන කියලා කියන වචනේ කරණීයන් අත්ත කුසලේන කියන එකේ කැඩිලා ඉඳලා. ඒක දැන් මෙත්ත සූත්‍රය කියලා අපි හදාගත්තා. ඒක නැති වෙන මේ විශේෂමයිත්‍යක් නෑ. ඒකෙදී ගොඩක්ම සතියම තමයි. කර්ණීය මෙත්ත සූත්‍රයේ සතිය ගුණය ගොඩක් වෙලා තියෙන්නේ. නමුත් මේ මේ නෑ බෑ සංඥාව ඇති කරගන්න එපා. ඇති ඇති සංඥාව ඇති කරගන්න දෙන නිසා ලංකාවේ තායිලන්ත බුරුමේ අනිත් ප්‍රසිද්ධ කර්ණිමිත සූත්‍රය. අනිත්කේ කණකට දන්නේ නැහැ. කර්ණිමිත සූත්‍රය කියවට මේ අපි විතරයි දන්නේ. අනුත් තා සූත්‍රයක් විතරයි. ඒ නිසා මේ මෙත්ත සූත්‍රය කියලා හදා හැදිලා තියෙන්නේ හැබැයි හේතු නැතුවමත් නෙවෙයි. මේ මෛත්‍රී භාවනා ගැන කතා නොකරනවත් නෙවෙයි. නමුත් ගොඩාක් කතා කරන්නේ මෛත්‍රී වලදී සතිය කරා. මෙල්බන් පැත්තට ඇයනවද? නැත්නම් නැත්නම් ආ හොඳයි හොඳයි මයිකේ ගානාවයි දෙකකින් සම්බන්ධ කිරීම කරලා දෙවියන් මම මාගේ සංකල්පේ නාම රූපයන් වල දෙකෙන් මන්න අපිට කාය කිතයි කියන දෙක දුරා කාය කියන එක සංවේලා වෙනස් වෙනවා මගේ කාය වෙනස් වෙනවා අනිත් කාය වෙනස් වෙනවා ඒක පාන්නේ නැහැ හිත කියන එකත් වෙනස් වෙනවා සමාන කරලා ඉන්න සමාන කරලා දෙන්න කාණ්ඩ මොන ඒවල පිට තියෙන කස්සේ අනුකූල ඒ වෙලාවට පිට වෙන වචනක් වෙන දියක් මොනවා විනාද වෙනස් වෙන විදිහ නේද ඒකට අපි අතේ ජීවිතේ ඉන්නවා ඒක කරන්නේ ඒ ඒකට මම ගෙනා වෙනස් වීම පොදින අර මමයි අනිත් කෙනෙකුට වෙන් කරන්න අපි මොන එකයි කියන සංකල්ප මොලිය කරනවා ඒකත් මෛත්‍රිය කියලා ඒක ශක්ත ශක්ත සංඥාව කියලා කියන්නේ සත්‍ය සංඥාව කියලා කියන්නේ මේ මෛත්‍රීදී මෛත්‍රීදී ආරමුණු කරන්නේ සත්‍ය සංඥාව. සත්‍ය සංඥා කියලා කියන්නේ ජීවත් වෙන විඥානයක් තියෙන ඔක්කොම සත්‍ය පුද්ගල ආත්ම වචන පහකට කරලා දෙන්නවා. පුද්ගල සත්‍ය ආත්ම ඒ හැම එකකම පෙන්නලා කියලා කියනවා සත්‍ය කියලා කියන්නේ ඒ පුද්ගලයා ඒ තමන්ගේ නාම රූප දෙකට ඇලිලා මේක මගේ මේක යාගේ. එච්චරයි ඒක නිසා ඒකට තමයි සත්ත්‍ය කියලා. පාණ කියලා කියනවා. පාණ කියලා කියන්නේ ඒ නාම රූප දෙක පැවැත්වීම සඳහා හුස්ම බොනවා. ඊතරෝව වාත පාණය කරනවා. ඒකෙදි මේ මනස ජීවත් වෙන තාක්කල් ඒ සතා හරි කරනවා. පුද්ගල කියලා කියන්නේ ඕනම වෙලාවක යාට අපායට යන්න බඩරලා තියෙනවා. පුද්ගල කියලා කියන්නේ ඒකයි. ආත්ම කියලා කියන්නේ මේ මේක මේ විකට පවතිනවා මේ කියන මේ නාඩගම මේ නාම රූප දෙකේ අතර තියෙන මේ බටකොඩු ටිකක් එකතු කළා වගේ තියෙන එක මම කවදාකවත් නැති වෙන්නේ. ඒක දිගට පවතිනවා කියලා සත්‍ය පුද්ගල ආත්ම පාණ ජීව ඔහම වචන පහකට කළමයිච්ච වෙන්නේ. ඒකෙන් පෙන්වන්නේ මේ නාම රූප දෙක වර්ධව පටලවා. වර්ධවල අදාහගෙන තියෙන. ඒ අදාහගත්ත නිසා මේ පුද්ගලයාට තමන් සහ අනුන් කියන දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ආන්නේ දෙක තියෙන තාක්කල් මේ පුද්ගලයාට අනුන් සහ තමන් අතර සමසේ සතිය පවත්වන්න බෑ. අජත්තයි කිව්වට පස්සේ සතිය වෙනස්. මම ඇති වැරදක් වුණා කමන්නේ හැබැයි මගේ හතුරු අතින් වැරදි වෙන්න බෑ. මේ වගේ මිතුරු අතින් උනාට මම අනුකම්පා කටයුතු. ආනේ විදිහට අපි කාරණා පැත්තක දීලා අපි විසින් දාන මේ මච්චිමකාන්තරෝනේ තමයි ලෝකේ ජීවත්. ඉතින් ඒක නිසා මේ අර සත්පුද්ගලයෙක් වෙනවා වෙනුවට නාම රූප දෙක වශයෙන් කඩලා ගන්න එක තමයි ඉස්සෙල්ලාම සතියකට හෝ මේ ඒ ආයතන විචාර කරන්න හදන විදිහට මෛත්‍රියට පතරන හැම කෙනෙක්ම අපි මේ මනසයා කන්නෝනාට පකරගෝයා කලබෝයා කරගත්තට ඒ කිසිම කෙනෙකුට කිසිම විදියකින් තමගමගේ නාම රූප පිළිබඳව මේ පාලන ශක්තියක් නමුත් ඒ පුද්ගලයාට එහෙම කියනකොට ඒ පුද්ගලයා කැමතිත් නැහැ. එයා හිතනවා නෑ මට පාලනයක් කියලා. ඉතින් ඒක හරවට්ටන් කියනවා කියන්න යන්න එපා කියලා වැඩක් නෑ. එයා ඉන්නේ මේ මොහේක නම් එයාට ඔත්තු ගන්න බෑ. නමුත් උඹ ඒ පදනමෙන් වැඩ කරපන්. මොකද්ද පදනමෙන් වැඩ කරනවා කියන්නේ? මේක තියෙන imperfection කියන imperfect කියන්නේ කිසිම කෙනෙක් අංග සම්පූර්ණ නැහැ. එක. දෙක හැම කෙනාම මිනිසෙක්. හැම කෙනාම මිනිසෙක් උඹත් අංග සම්පූර්ණ උඹත් මිනිසෙක්. අනිත් මිනිස්සුත් අංග සම්පූර්ණයි අනිත්ත් මිනිස්සු යන බාට ඔක්කොම ඉන්නේ එකම අන්තරාය බෝඩ්ඩේ තමයි. නිසා imperfection and humanity කියන දෙක දැම්මට පස්සේ අපිට වැරද්දක් නැහැ සමාධියෙන් බැරි. මොනම කරක්වත් දෙන්න විදියක් නැහැ අනුන් සමාව දෙන්න බැරි ඊටතරක් නෙමෙයි තමන්ටත් තමන්ගෙත් වැඩි සිද්ධ වෙනවානේ අපි උගෝදිනේ පස්සත්තා වෙනවා අපේ ඇති විනය කැඩුනා අපි ධර්ම දන්නේ නැහැ අපිට කාණ රෝවන්නේට බැරි වුණා ආදි වශයෙන් අපි විසින් අපි ලොකු මේ බලාපොරොත්තු සුන් කරගත්ත ජීවිතේ ඒ තේරෙටම සමාව දෙන්න පුළුවන් ඕකකින් මේ කිසිම කෙනෙක් ලෝකේ අංග සම්පූර්ණ නැත්නම් එක්කිටුවේදී තාවෙත් ලොකු කරන්නේ කොහොමද කිසිසේත්ම නෑ ඔක්කොම එකම ගංගානංගගේ වෙලිදලා එළියට වාගේ එකට වැඩි එකෙක් ලොකු කියන දෙයක් නෑ අපිට යන වෙලකට බලන්න කවුරක්වත් නැහැ අන්න ඒ සංකල්පයට තමයි මම සතිය තුලින් සහ මේ මෛත්‍රිය තුලින් දෙපැත්තෙම ඉන්න ඒකදී මේ මෛත්‍රියෙන් කරන්නේ සියල්ල සිදුවන්නේ යහපතට කියන අදහසෙන් එහෙම නැත්නම් හොඳ පැත්ත බැලීමමයි කරන්න ඕනේ කියන එක සතියෙන් පෙන්වන්න හදන මේ දුක්ඛ සංඥාව මකල සුභ සංඥාවක් එනවා. අසුභ සංඥාව මකල සුභ සංඥාවක් ඇති කරලා දීලා ජීවත් වෙන තාක්කල් මිනිසුන්ගේ තියෙන හොඳ පැත්ත විතරක් බලලා ජීවත් වෙනවා. නරක නැතුව නෙවෙයි. අපිට බෑ අපිට හදන්න බෑ මේ ලෝකස්ව භාවය කියලා හොඳ පැත්ත බලලා ජීවත් වෙනකොට අපිට ගොඩාක් පැට්‍රෝල් ඉන්නවා. මේ අනවශ්‍ය මේ රටක කොන්ත්‍රාත් ඔලුවට ගන්නෙ නෑ. පැටි කරනවනේ වැරද්දක් ඒගොල්ලෝ කරගත්තා. අපි කරන්නේ දෙන්නේ යන්නේ හොඳ පැත්ත බලලා ජීවත් වෙනවා කියන එක බුදුහාමුදුරු අගය කරලා කියනවා. ඒක තමයි මේ මෛත්‍රී සංකල්පය කියන්නේ. ඒකට යන්න පුළුවන් අර විදිහට යාකට අඩුපාඩු සහිතයි මටත් අඩුපාඩු සහිතයි. එයත් මිනිස්සෙක් මාත් මිනිස්සෙක් කියලා මේ සතියින් හෝ සමා මේ මේ මෛත්‍රියෙන් ඉතින් දෙන්න පුළුවන් ගැතිය. ඒක එන්න නම් කලින් වඩලනද සතියක් තියෙන්න ඕන උපේක්ෂාවක්. ඒ දෙකේ නැතුව කලබලෙදි දක්මුක් වෙලේ නැ විවේක වෙලාවට නම් අපිට හිතා ගන්න පුළුවන්. කලබලෙදි දක්මුක් වේදී අපි නිතරම හඳ නරක හරි වැරදි මිත්‍ර මිත්‍ර නැත්නම් ද්‍රෝහි කියන தත්ත්වයට මත් වෙනකොට සතිය හෝ මෛත්‍රී වැඩ කරන්නේ. අපි වා පටු தත්ත්වයකට පත් වෙනවා. පටු මානසිකත්වයකට වෙනවා. මේ ඔය අපි ඔය ඉතර ගා ගැඹුරු වශයෙන් බලන්න හැදුවට ඔය සතියෙන් කරන දේ ඒ වෙලාවේ සතියෙන් වැඩ කරන එකයි. ඒ වගේම මේ සියලු දෙනාම සමසේ සලකන එකයි අපිට වාග් ගැඹුරුයක් වශයෙන් පෙන්වන්නට අපේ ළමා කාලේ ওই දෙක 100 100ක්ම අපි ළඟ තිබුණා. අපේ ළමා කාලේ අපි ළඟ අපිට කිසිසේත්ම දෙන්නේ තෝරගන්න පුළුවන් ශක්තියක් තිබුණා. අපිට අඩු ගානේ මේක ද්‍රව්‍යයක් මේක මිනිස්සෙක් කියන හැඟීමක්වත් තිබුණා. ඒ නිසා අපෙන් කවමදාකවත් ලෝකෙට ප්‍රශ්නයක් ඇතිලා නැහැ. ලෝකේ හැම වෙලාවෙම අපිට ප්‍රිය කරලා කියනවා අපි ලෝකෙට ප්‍රිය කරමු ඉඳලා. ඒකම සතියෙන් බලනකොට මම මාගේය නැත්නම් මගේ ආත්මය කියලා මේ දැන් මේ පටලව ගන්න තියෙන පටලවිලා වෙස්මුණයි මේ දැනුමත් එක්ක ආපු දෙයක්. සભ્યත්වයක් එක්ක ආපු දෙයක්. වැඩි හිටකමත් එක්ක ආපු දෙයක්. ළමා කාලේ තිබුණ දෙයක් නෙමෙයි යන්නේ. ඒක නිසා මේක අලුතෙන් අඳුරලා දෙන දෙයක් නෙවෙයි. මේ අනාගත දේ වියවුල නැති කරන ගන්න උත්සාහයක් තියෙනවා. ඉතින් ඒක ඒකෙන් කියන ගන්න අපි ළමාට අත්තරපත් වෙන ගෙඩිය බුදුදහම කියන්නේ මේක ඇත්තටම වැටි හිට පඬිතකත්ත කරනවා කියනවා. ඔක්කොම සියලු කාන් සුදුසුකම් ලැබලා ආයෙත් ළමෙක් කොහේ ඉවත් වෙනවා. විශේෂයෙන්ම ජාතියක් ආගමක් කුලයක් ලිංගිකත්වය සලකන්නේ නැතුව සියලු දිනාටම මනුෂ්‍ය මට්ටමේ සලකනවා. ඒක සලකන්න පුළුවන් නම් අපේ කවදාකවත් කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ ඒ වගේම අපි අනිවාර්යයෙන්ම හැම කෙනාටම ප්‍රිය පුද්ගලයෙක් බවට පත් වෙනවා. පොඩි දරුවෝ කවදාකවත් පොඩි දරුවෙකුට මම බලලා කියනවා මට සමාදන් මම දඟ කරනකොට රිලෝම ගහන. හදාත් පැතිවර ගහන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ උඩ උඩ තේරෙන්නේ නැහැ. ගහන ගන්න හොඳ වෙන ආම් දෙක අල්ලගෙන. යන සතේ පැටිය කොටාගෙන මේ ගහන්න දෙන්නේ නැහැ. හවුද කියලා හිතන. ඒක තමයි පොඩි දරුවෙක් අසුචිත ගාවා සතරමට ගාවා කවුරක්වත් කවදාකවත් නඩු ගන්න. ඒ මොකද එයා දන්නවා මේ අසුචි අතර දෙකේ එකයි ඉරන්නේ. ඒ දැක්ම ඒ දර්ශන දරුවා දිහා බලනකොට අපිට ඇති වෙන නිසා අපිට කවදාකවත් තරහයි. නමුත් අපි පෙන්වන්න හැදුවොත් ආ මම දන්නවා රත්තරන් මම දන්නවා අසුචි කියලා එහෙම බැටුනා. එහෙනම් ගුටි ගන්න කවුරක්වත් අපි ගන්න කම්පා කරන්නේ. ඒ නිසා මේ සත්‍යයෙන් සමාධියෙන් සත්‍යයෙන් සාමයේ මෛත්‍රී සමාධිය යන්න හදාන්නේ අපි මේ අතහැරලා ආපු අපේ පරණ පුරුදු ළමා ලෝකෙට. ඒක ඒකතර බරපතල කාරණාවක් කියලා පිළිගන්නවා නම් මම හිතන්නේ මේ නොකරන පැත්ත කල්පනා නොපතර කල්පනා කරන විතර අමාරුයි. අභියෝගය ගන්න පුළුවන්. නෑ ඇත්තටම එහෙම මේ ඉව පිළිබඳ මූලික අවබෝධයක් තියෙනවා නම් සුතමේ ඥානයක් තියෙනවා නම් ගමන ලේසි. නැතුණයි කියලා බාධා වෙන්නේ. නමුත් මේ අර මේ යාපත්‍යයට ඇහෙන්නේ මම ප්‍රශ්න නැවතත් මතු කරනවා. සාමාන්‍යයෙන් ඔය මේ බෞද්ධ භාවයේ පිළිස ගුරුවරු කියලා දෙනවා. සිද්ධියක් භාවනා නොකරපු උපදෙස් නලවපු කෙනෙක් දැක්කොත් දකින්න සිද්ධිය මැදල් කරා. අපි කියලා පෙරහැර බලනවා කියන්නේ ඔය පෙරහැර බලනකොට කවදාකවත් පෙරහැරට මිනිස්සු අඳින හැටි, කුඹරකට ගහන හැටි මොනක්වත් අපි දකින්නේ නැහැ. ඒව බලන්න යනවනම් පෙරහැර බලුවා වෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා අඳුම් බලන හැටි පෙන්වන්නේ නැහැ. අපි වෙනනි පෙරහැර ආදී නටන වෙලාවට අපි බලලා සන්තෝෂ වෙලා එනවා. බලියක් නටනකොටත්, තොවියක් නටනකොටත් ඒ තොවිය ලෑස්ති වෙනවා අපි වෙන්නේ. දැන් දරුවෙක් අපි දක්නවා කියන්නේ දරුවා කවදාකවත් හම්බ වෙන හැටි පෙන්වන්නේ නැහැ. ඒක තින්දිරිගේ එක කරා. ඒ වගේම මරණ මොහොතේ තියෙනකොට සෙනඟ තමයි කියන්නේ. කවුරුද දන්නවනම් පනාදිනවා කියලා අපි විජහාට ගෙනියන වෙලේ යාට විවේක ආරක්ෂාව සැලසෙන්න දුක මොකද ලෝකයා කැමති නෑ මේ ඇතිවීමයි නැතිවීමයි දෙක තේ දෙක පිළිබඳව හරි මති මතාන්තර. ඒ නිසා අපි ලකින්නේ මැද කොටහරි කරා. ඒ නිසා ඒකට කියනවා අත්ේ ඥාන. අර්ථය කියන්නේ මේ දැන් මේ සිද්ධි වෙලා ඉවරයි. ඒකට උණු උණුවේ සිද්ධිය. සිද්ධිය ඇති වෙච්ච හැටි අපි දකින්නේ නැහැ. මේක ඉවර වුණාට පස්සේ බලන්න අපිට ඉවසම මොකොත් නෑ. අපි ඊගාව සිද්ධියට අහුවෙනවා. ඒ නිසා මේකට අර්ථේ ඥානය කියලා කියනවා. අපි නාම රූප පරිඥාන වල අර්ථේ ඥානෙ හුස්මක් ඇති වෙනකොට හුස්ම මූලාරම්භ සාදාකක් පේන්නේ. ගෝකල් භාවනා කරන්න බෑ. ලාවට හුස්ම ගන්න නැති පේන්නේ. පතනකොට පේන්නේ පතන්නේ හුස්ම. ඒක ඉවර වෙනකම් බලන්න බෑ ටික වෙලා ගන්න අපි හිතන හුස්ම නැතුව නේද? අපි ප්‍රසවාසය බලන්න. ආස්වාසය බලන්න ඉවරයි දැන් ඉවරයි. ප්‍රසවාසය බලන්න. නමුත් ගෝකල් භාවනා කරනකොට මොකද වෙන්නේ? හුස්ම ඇති වේගන යන දිහාට යම් දැනුමක් ඇති වෙනවා. ප්‍රාථමික චුස්ම නැති වෙන නැතිවක් කටුවක් තියෙනවා. ඒක නිසා බුදුහාමතුන් ඔබේ අත්ේ ඥාන ධම්මේ ඥාන දැනගන්න ඕනේ. බලපෑමක නෑ බලපන්. බල බල බල බල ඉන්නකොට වෙන්නේ මොකද? එක පැත්තකින් හුස්ම ඇති වෙන දිහාවට සාදර වෙලා ඉඳලා හුස්ම ඇතිවීමේ හැටි වෙනකට වැඩි පේන පටන් ගන්නවා. ඊට පස්සේ ඇතිවෙච්ච හුස්ම ගිරිගෙන යන හැටි. ඒකත් පේන පටන් ගන්නවා. ආන්න එක පේන පටන් ගන්න ක්‍රම දැනගෙන හිටියත් නැති හිටියත් එකකටම සිද්ධ වෙනවා. යමක් දිහා නැවත නැවත බලනවා නම් අපි කියනවා උගක් මිනිස්සෙක් කාලයක් ආශ්‍රය කරලා තුගේ ජාතකේ දරගන්න පුළුවන්. ඒක කුලවන්තයෙක්ද ඒක නම්බුකාරයෙක්ද මොන ජාතකයකද කියලා අපේ ස්වභාවයේ තියෙන අපි වැඩිපුර ආශ්‍රය කරන්න කරන්නේ මේ මිනිස්සේ පටන් ගත්ත දිහා. එනිසා නාම රූප පරිච්ඡේඥාන්දි බලන්නේ පිටකොන්ද විතරයි. පච්චවිකාඥාන්දරන්ට පිටකොන්ද වෙලා ජාතකේ දිහාට යනවා. ඒකට හේතුව පේනවා ඒතකොට කියනවා හේතුවක් සහිත ඵලය දකින්න පුළුවන් නාම රූප පරිච්ඡේඥාන්ට පස්සේ පච්ච පරිග්‍රහ. සත්පච්ච පරිග්‍රහ ඥාන කියන ප්‍රත්‍යක් සහිතව හේතු සිද්ධිය දකින්න පුළුවන්. අපි දන්නවා මේ පටන් අරගන්නේ හුස්මේ ඇති වෙනකත්. ඒ පටන් අරගන්නවා ඔන්න පටන් ගන්න දැන් හුස්ම තව පොඩ්ඩක් මේක ගොරෝසු වෙන බවත් අපි දන්නවා. ඒ මොකද හුස්ම දිහාම බොහෝ වෙලා කලබල ආනේ දෙක දැක්කට පස්සේ ඒකෙන් නතර වෙන්නේ නැතුව මුලත් සහිතව දැන් සිද්ධිය දකින්න බොහෝ වෙලා කරනකොට ඒ දැකපු සිද්ධිය හමාරේ දැක ගන්න. ඉවර වෙන එක දැක ගන්න ලාවට මුලමැද අග කියන තුන දකින්නේ සම්මසරණය. එතෙන්ද ඉස්ලාම වටාවට සිද්ධි සම්බන්ධව කුංචි අංශ වල නෙවෙයි. කැටිති වශයෙන් කඩාගත්ත සිද්ධි වල මුලමැද අග දකින්න පටන් ගන්න. අනිත්‍ය දුක්ඛ අනිත්‍යත්වයට පේන පටන් අරගන්න. හැබැයි අද බල මේ සියුම් විස්තර ලේස මාත්‍ර වශයෙන් නෙවෙයි තියෙන්නේ. සාමාන්‍ය අදහස. එතෙන්දි බලන්න. එතෙන්දි තමයි හොඟල දෙනකොට යහපතට යන්න බැරි මේ ආනාපානෙ බලන්නේ ආනාපානෙ නැති වෙනවා කියන්නේ. කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඉතින් යාම ඉම්බි මහකලින් හෝ මේ සක්මන හෝ නදනිය. ඉතින් නදනිය යන්න හේතුව එයා හිතනවා මේ සතියයි කැඩි කැඩි යන්නේ. සමාජයයි කැඩි කැඩි යන්නේ. සත්‍ය සමාජය නෙවෙයි කැඩි කැඩි යන්නේ අරමුණ මේ අපි ගන්නවා පරණ මේ චීන පිගම් බඩු හැරකර දාන්න උරුමතුර ඇල්ලතර දාන්න ඔය පැලිරි යන්න බලන්න. පැලිරි ගියව කොච්චර හේතුව සුදු කරන්න බෑ. මේ පැලිරි වැඩි වෙන්න වැඩි වෙන්න අපිට කියන්නේ බාහිරේ අර්ථාන මාදු වෙනවා. අලුත් එක්කන කිසිම පැලිරියක් නෑ දැන් මේ කිමිච්චි දාපු අලුත මේක ලස්සනට ටික කාලයක් ගියා උලන් ගිරවත්. උලන් ගිරවත් උනට පස්සේ ඒක මේ නිකන් බලුවමයක් වගේ තත්යකටපත් වෙනවා. ඕනම දෙයක් දිහා බලහින්න පුළුවන් පේනවා. ඒකේ පොඩි පොඩි පොඩි පොඩි පැලෙවි ගිහිල්ලා තියෙනවා හැමතැනම. හැබැයි කෑලි වශයෙන් හැලෙන්නේ. කුකුරු ගහලා තියෙනවා. ආ නෝක ඉස්ලාම දකින්න තමයි කිව්ව වෙන්නේ සම්මසන ඥාන. ඉතින් එතෙන්දී ඒ පුද්ගලයා සමතේ වශයෙන් දැල්ලාස්ති විපස්සනාට යන්න ලෑස්ති. හැබැයි උගව දෙනෙක් මේක විස්තර කරන්න දන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ ආනාපාන කියා බලන් හිටියට ඉස්සර වගේ ප්‍රියනේ. මේවා කිරීමක් ප්‍රියනේ. සක්මන් කරන්නත් පුළුවන්. ඒ බලාපොරොත්තු දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන රත්තරන් ගුලියක් වගේ දෙයක් නේ. හම්බෙලා තියෙන්නේ මොකද්ද ඒ වෙනකොට හැම බලන බලන දේ පැලෙයි. මේකට ගාණක් දීලා ගන්න බැරි දත්තකටපත් වෙනවා. ඒකේ ගුරු රැකින ඕක තමයි ඉස්ලාමයේ ලාවට අනිතික කනත් පේන එක. ඒක සමතිදී වගේ නෙමෙයි මේක තියා වෙහෙස කරන්නේ. මේක ඒකාකාරයි. කොහොමම දිගට කරන්න කියලා ගියොත් සම්මතන ඥානෙ ඉහතට ය아가න්න පුළුවන් වුණොත් එතකොට නිකන් හරියට කියනවා සමත පළවෙනි ධ්‍යානයට වගේ ගියා වගේ. ඊට පස්සේ කෑලි කෑලි කැඩිච්ච පුපුරු පුපුරු ගහන්න පටන් හරියට මේ පොරි පිපෙන්නවා වගේ එහෙම නැත්නම් දියකඩකට වහින්නවා වගේ පුපුරු පුපුරු වහන පටන් අරගත්තාම සම්මසඥාන මට්ටමේදී ඒ යෝගාවචරයට සාමාන්‍ය මේ ඉඳගෙන ඉන්නකොට අම පුරාම විවිධ සංඥායන් පටන් ගන්නවා වතුර ගන්නවා වගේ කූඹි දුවනවා වගේ කහනවා වගේ නලියනවා වගේ එන්න පටන් ගන්නවා සම්මසන ඥානෙ පන්ලා උද්‍යප්ප ඥානෙ ගියාට පස්සේ මේ ඇති වෙනවා එතරම් නැති සිද්ධියක් පුද්ගලෙක් දැක ගන්න වෙලාවක් ඇතිවීම නැතිවීම විතරයි. ඉන්නම මොකාන් විරඳව ගන්න සබු පුළුවන්. ඉතින් හරියට ප්‍රත්‍යක්ෂ කවයට අබ දානවා. ඉතින් එතෙන්ට යනකොට බයේ කම්මෙන් අනිත්‍ය භාවයේ ඒකාකාරීකමේ සෑහෙන බිම්මක් පරිදි. පැනගිවල කමන්නේ ඕන දෙයක් එක්කවයි මේ නාම රූප ධර්මයේ ස්වභාවය තේින්නේ කියලා ඉස්සරහට යනකොට ඒ අර අභියෝගය ගන්නවාට පස්සේ මුතුම සතුටකුයි මුතුම ධෛර්යකුයි පුදුම ශ්‍රද්ධාවකුයි පුදුම ගැම්ම වර්ගයක් එන්න පටන් ගන්නවා. එතකොට ඉන්න දැන් නම් හරි දැන් නම් රහත් කියන. අර අමාරු හොඳතෝම තියලා ඊට සම්පූර්ණ පහසුකම් දෙනවා. ඒ ඔන්න දෙකේදී මානසික රෝග තියෙන කිසිම කෙනෙකුට හැකට ගන්න. ඊනමානි හෝ අතිමානි තියෙන කිසිම කෙනෙකුට හැකට ගන්න හම්බෙන්නේ හොඳ පෞරුෂත්වයක් ඇති, හොඳ කායික ශක්තියක් ඇති, හොඳ මානසික ශක්තියක් ඇති මේක හරහා යන්න ඕනේ කියන කෙනෙකුට ඇතිදී ඇති හැටියෙන් කියන්න පුළුවන් මනුස්සයෙකු විතරක් හැබැයි. උගෝ කෙනෙක් තනියම කල්පනා කරනවා. අපෙන් කියන්නේ තනියම කල්පනා කරන කොට කියන්න බෑ. එක්කෝ බය නිසා නතර වෙනවා. ඒසා ලැබෙන සතු පහසුකම් සහ මේ ශ්‍රද්ධාව ආදී උපක්ලේශ නිසා නතර වෙනවා. ඔන්න ඔය දෙක මේ මේ උගත් අයට දැන් භාවනා පිළිබඳ පොත්පත් කියලා ගියායේ හිර වෙන්නේ ඔතනම. මෙතන මේ කඩින් දෙකක් තියෙනවා. එකක් බය කරලා වටනවා අනිත් එක සැප දීලා වටනවා. මේ දෙක එන්නමයි අනිවාර්ය වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒක මෙහෙමයි කියලා දැනගැනීමෙන්මයි ඒකේ හටස් වෙන තියෙන මොනක්වත් වෙන්නේ නැහැ. දැන් අපි කියන සාමාන්‍යයෙන් කරුවතනසේ පුදුම ඉස්සරහට මේ මාර පරාජයක් කෙරුවයි කියලා ඒ මිනිස්සයිලා ගිනිවක් කරනවා ආයුධ ගන්නවා මයිල් ගහක තෙලිලක්. හැබැයි පුතුම ඇඟ කිලිපොළක්. මේ තව පොඩ්ඩකින් පතුරු ගහයි මරයි කියලා ඒක අන්තිමට ආරෙලයිද කියනවා ඔබ අපි යෝග මයිලක්වත් හෙලිය නැහැ. නමුත් ඔය ඉඳගෙන ඉන්න පොළවම නැගිනවා. ඒකකොට නරුවචනාච කියනවා දැන් මේ වෙනකොට අරසාවෙටම කවුරක්වත් නැහැ. දැන් දෙයියෝ බලන හිටියා දැන් බුදු වෙයි දැන් බුදු වෙයි කියලා. ඒ ඔක්කොම සීසීදට දීවා. මහා පොළොවත් මගේ කිව්වට පස්සම සර්වඥාන්සේ බැලුවේ ඊට පස්සේ තමයි අත කියලා කිව්වේ මේ ඝනකඩ මහ පොළොව දනීවා. නම සාරාංශයේ කල්පලක්ෂයක් මේක ලේ දන් දීලා තියෙනවා, ඇස්මත් දන් දීලා තියෙනවා, ඇට දන් දීලා තියෙනවා. මහා වේග කුල පරිවර්තකයේදී මම ඇට මම මේකට දාලා තියෙනවා. මහ පොළොව දන්නවා මම පාරමිතා කරුපේ කියනකොට මහ පොළොව හෙල්ලෙනකොට තමයි කියන්නේ සාමාන්‍ය සාහිත්‍යානුකූලව අර මාරයනගල හිටපු ඇත්තා බයිර දුවන්න ගන්න. අපි හිතනවා ඒ වෙලාවට කතරගම දෙවියන්ල උදව් කරා කියලා. බුදුහාමුදුරුවෝ උදව් කරා කියලා. මොන්නම කෙනෙක්වත් නෑ ඒ වෙලාවේදී තනි අලියා. තනිසෙබලා මේ නාම රූප දෙක කැපකරන්න ලෑස්ති ගන්න. ඒ කට්ටි පැන්නට පස්සේ තමයි අර කලබලෙ හේට සංසිඳන පටන් මේක නිකන් අලු කොටකට ගලක් ගැහුවා වගේ එහෙම සංසිඳලා උදේ විඥානේ බලවත් අවස්ථාවකටපත් වුණාට පස්සේ ඊට එනවා ගැම්ම ඇති වෙන්නේ නැති වෙන්න නම් අඟල වැඩකුත් නෑ. ඔබ නැති වුණත් කමක් නෑ. ඇති වුණත් කමක් නෑ. මට තියෙන්නේ උලන් අදින්නත් තැනකපත් වෙන පාන්දල්ලා වගේ බලාගෙන ඉන්න එකයි. විපස්සනා කියන්නේ ඕකයි. විශේෂ පස්සනාවක් තියෙන කියලා මේ තාම ස්ථිර වෙනසක් වෙලා නැහැ මේ වෙලාවට කල යුත්තේ මේකයි කියලා ගැම්මක් යන පටන් ගන්නවා ඒකයි කියන්නේ ඔන්න ඒ වට ගන්නවට පස්සේ නම් සාමාන්‍ය ගුරුවරයෙක් නැති වුණත් ඉඳගෙන පැත්ත කරලා භාවනා කරගන්න පුළුවන් නමුත් මේ தත්ත්වේ කලින් කරගත්තේ නැත්නම් අර තාම මේ කියෙන්නේ නැහැ භාවනා කරනකොට මේ කිචින්නේ කියෙන්නේ නැත්නම් ගුරුවරයෙක්ගේ මේ අත්බැල්ම තියෙන්නේ කොහොමද තනියම කල්පනා කරලා ගොඩේ ඉන්නවා. ඉතින් ඒකයි සර්වඥයන් සඳහන් කරන්නේ මෙතෙන්දී ගන්න සම්‍යක් දෘෂ්ටි ඇතිකරනද අර්ථෝ ഘോഷයෙන් තොරව කවදාකවත් වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බලන්න. අර්ථෝ ഘോഷය අවශ්‍යයි. දිගට කරනකොට භාවනා අධ්‍යක්ීමක් ඇති. මේ අධ්‍යක්ීම් මනින්න ගියොත්, කිරන්න ගියොත්, තෝරන්න ගියොත් අපිට අයිතියක් නැහැ. ඒක වෙන අපිට තියෙන ගුරුවරට කියලා මතක් කරලා හොඳ නරක වශයෙන් අපිට කියන්න අයිතියක් නැහැ. ඔය හොඳ නරක දෙකම එන්න ඕන. ආවේ නැත්තම් සුද්ධ වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සිද්ධියේ මැදට වෙන්නලා මුල පෙන්නලා අග පෙන්නලා ඊට පස්සේ මුලමදාගේ සමාකාරව පෙන්වීමෙන් තමයි අපි කියන්නේ කොයි යතේමුත් අපි තම්බලා පුච්චලා පළහලා කෝවේ දාලා උණු කරලා ගන්නවා. අපේ මති මතාන්තර අපේ සංඥා අපේ මේ සකස් කිරීම හිත සම්පූර්ණ අඹරනවා. අඹරලා අලුතෙන් හදනවා. ඉතින් ඒක තුඟ තුනේ කැවදිනා මේ පිටර වල පොඩි වෙයි කියලා ඉතින් සමීපයෙන් රටේ යන්න ආවේ. කරන්න බෑ. ඒකට ගෙවන්න බෑ. ඒ නිසා ඒ කියපු කතාවේ නාම රූප පරිඥානයේදී මුල විතර නැද විතරයි තියෙන්නේ. කියන්නේ මෙහෙමයි. පච්චේ පරිඥානයේදී මුල මැද දෙක තියෙනවා. සම්මසන ඥානයේදී මුල මැදාග ඉස්තර විසිතුර නැතුව කැටිටි වශයෙන්. ඒකතර තමයි බය වෙන්නේ. ඒකතර තමයි ගෙනකොට යහපතට ය아가න්න බැරි නිසා ඒ වාසිකාරක පොතේ පෙන්නලා තියෙනවා මේ සම්මස්තන ඥානයේ අවස්ථාවේ සමහරු ඕනට වැඩිය හොඳ පැත්තෙන් එස්ටිමේට් කෙරුවොත් සහත් තුන කියලා. ඒ තරමටම හිතනවා. මොකද හැමදේම අනිත්‍ය කරනට පේනවා. නමුත් ඇත්තට මේ පේන්නේ නිකන් ලාමක ඡායාවක් විතරයි. එහෙම නැත්තම් ඒ රුද්ධිල ගුරු නමක්. මේ තන හරිනේ. මේ ක්‍රමේ හරිනේ. මේ ගුරුවරයා හරිනේ කියලා මාර්කෝ. ඉතින් අර රස වේලාව දිනකට පියාම හරින පක්ෂිය වගේ දෙන්නේ නැහැ. ඒ අභියෝගේ කාගෙන යන්න නම් හොඳ මානසිකත්වයක් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියාගෙන අර වීර සෙබලෙක්ගේ එහෙම නැත්නම් මේ යුද්ධට වන් ඇතෙකුගේ වගේ ශක්තියකින් ඉදිරියට යන්න ඕනේ ඒකයි මේක මේ මේ කැපකිරීමේ ශක්තිය අඩුකම නිසායි අතර භාවනා කරන කට්ටිය හෝ භාවනා අධ්‍යක්ීම වල අඩුවක් නැහැ හොඳට භාවනා කරනවා මොකද වෙනවා මම දන්නවා අපි වගේ මේ බහගෙන වැඩ කරන කට්ටියට හම් වෙන්නේ එහෙම කට්ටියම තමයි උගෝ දෙනෙක් හිතන්නේ නැහැ භාවනාදී මෙච්චර දුක්ඛිත තත්ත්ව හම් වෙයි මෙච්චර සුඛිත තත්ත්ව හම් වෙයි කියලා. ඒ දෙකටම මේ මුණ දෙන්න ගන්න. මුණ දෙන්න ගන්න තුරු බාහිර උපක්‍රම හොයන්න ගිය ගමන් දුක්ඛාර වෙනවා. භාවනාවමයි ඕන දෙයක් පිටතාවයි කියන්නේ ඔය සිද්ධියේ මුලමදාග පේන එක අත්ේ ඥාන ඊට පස්සේ මේ හේතුඵලේ ඥාන, ඵලේ ඥාන, හේතුඵලේ ඥාන වශයෙන් ඒක න්‍යායක් කරගන්න. කරගෙන හිටියද නැත්නම් වැඩ කරන්නේ ඒක තමයි. දැන් තව විනාඩි 10ක් තියෙනවා. ඉතින් මොනවාට ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් අපිට නැත්තම් නතර කරන්න. සාමාන්‍ය හේතු පරිපස්සක් පිළිබඳ වල තියෙනවා. ආ හොඳයි ඉතිපත් කරා. කාර්යකම්ම සාරාත්මක අපමාදය ගැන පොඩි පොඩි විස්තරයක් ගන්න පුළුවන් කියලා අහනවා. ඒක මේ කාරක කාරාපක කියන දෙකම හැම තැනකදීම තියෙනවා දානය ගැන කතා කරනකොට කියනවා චේතනා දාන සහ වස්තු දාන කියලා. ඒ යම් කිසි කෙනෙකුට දානයක් දෙන්න නම් ඉස්සෙල්ලා මේ දානයක් දෙන්න ඕන කියලා චේතනාව පහළ වෙනවා. ඒ චේතනාව ජයගත්තොත් ඊට පස්සේ ආ දාන වස්තු සම්පාදනය කරලා දෙන්න ඕන කෙනෙක් හොයාගෙන තනක් බලලා ඒ චේතනාව ක්‍රියාවත් කරනවා. ඒකෝට මේ චේතනා දාණයට කියනවා කාරාපක දාන කියලා. මේ දාණයට වස්තු දාන කියනවා කාරක කියලා. නිසා චේතනාව තමයි මේ දෙක ගත්තොත් සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ඔයගේ වැලිය බින්කී දෙන්නේ කෝකද කියලා අහුවොත් ඔබ දෙනෙක් හිතන්නේ දාන දෙන අවස්ථාවේ කියලා. නමුත් සර්වඥාගේ සඳහන් කරනවා චේතනාවමයි කර්මය වෙන්නේ ඒ නිසා දාන අධ්‍යයනයේදී චේතනාවයි මුල් වෙන්නේ ඒක නිසා ඒක තමයි වැදගත් දේ. ඊට පස්සේ ඒක ක්‍රියාවක් කිරීම තමයි පසු දානේ සිදුවෙන්නේ. සීලෙදිත් ඔක සිද්ධ වෙනවා. සීලයකට අපි දුස්සීලව ගත කරනකොට විකමට හිතෙනවා ඉතින් මේකේ රට්ටුන්ගෙත් බඳුන් ගන්න ඕනේ, අපාය වැටෙන්නත් ඕනේ, මාතර දුකර කරදර වෙනවා, ඊට වැඩි නරකද සිල්වන්ත වුණොත්. කියලා ඇතුළත මේ ඇතුළත මේ සාකච්ඡාවක් කරනවා. අන්නේ සාකච්ඡාවේදී ඒ මේ පිනායි, පසුබිමයි, තර්ක සාත්‍යයි හදිසි වෙලාවක හිතා ගන්නවා කාටවත් කියන්න ඕනේ මම සිල්වන්ත වෙන්න ඕනේ. අන්නේ චේතනාව අනුව තමයි අපිට සත්‍ය පරණ අවස්ථාවක නොමරයි දීමේ ක්‍රියාපටිපාටි ක්‍රමවේදය අවබෝධ වෙන්නේ. හොරකමක් කරන්න අවස්ථාවක් ආවොත් හොරකමක් නොකර ඉන්න. කාමයේ වර්ධ හැදෙන්න අවස්ථාවක් ආවොත් නොවර්ධා ඉන්න. බොරුවක් කියලා මම දැන් මේ කියවෙන්න හදන්නේ. කිව්වොත් දිනන්න පුළුවන් මොකටද ඕනේ නැහැ. කියලා නොකර ඒක සිටීම නැත්නම් එහෙම නැත්නම් ওই ගරු ජීවිත කාය වලකිලා හිටින්න හැකියාව වෙන්නේ ඉස්සෙල්ලා මානසික පරිසරය හැදෙන්නේ. ඒ මානසික පරිසරය කියලා කාරාත්මක සීලය කියලා. ඊට පස්සේ සිල්පද නොකඩ සිටීමට කියන කාරක සීලය. සමාධියක් කියනවා අප්‍රඥාව කියනවා. ඒක අප්‍රමාදය ක්‍රියාත්මක වෙනවා සීල මට්ටමේ සමාධි මට්ටමේ ප්‍රඥා මට්ටමේ. එතකොට අපි දැන් ওই ප්‍රශ්නේ අහන තැනට අපි යනවනම් අපි දවසක වැඩක් කර කර ඉන්නකොට අපිට හොඳටම තේරෙනවා මං වගේ කෙනෙකුට තරම් නැති විදිහට මම අසතියෙන් ඉන්නේ. මම ඩ්‍රයිවිං කරන්නේ ඒකට මම කල්පනාවක ඉන්නේ. ඒ නිසා මට මේ පාර යන මිනිස්සු පේන්නේ නැහැ, ලයිට් සිග්නල් පේන්නේ නැහැ, ඇක්සිඩන්ට් වත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණා වැඩන්නේ මම මේ ඩ්‍රයිවිං එක කරනවා ඩ්‍රයිවිං කරන්න ඕන කියලා නිකන් Taman පාරෙන් කලීතු වැඩෙන් පිටකොට ගිහිල්ලා තියෙන බව දැනීමක් එන්න පටන් ආන ඒකට කියනවා කාරාප්පක අප්‍රමාදී කියලා දැන් ඉන්නේ තමා ප්‍රමාදයේ වැටිලා කියලා ඇඟෙන කියනවා නේ කවුරක්වත් ඒක ඇඟෙන්න පටන් ගන්නවා අන්න එතකොටම ඒක ක්‍රියාත්මක කිරීමක් වශයෙන් අපි නැවත ඩ්‍රයිවිං කරනවා ඩ්‍රයිවිං වලට බයි අනිත් කඩ අතාරිනවා දැන් අපි පාරේ යන ගමන් මේ මොනවා හරි දෙයක් දකින්න. දැකනකොටම අපිට කියන මේ අපි ගියේ ආවල් වැඩේ කරන්න වෙලාවට ඉතින් එනිසා මේ දැකපු දේවල් බල බල ඉඳලා බෑ. කියලා ඒ බල බල ඉන්නකොට තේරෙනවා මම තමාව කරටයි. ආනේ ඉස්ලාම Taman ඉන්නේ නියම අප්‍රමාදේ නොවන බව. ඒක කියන්න බෑ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එන දැනුමක් නෙවෙයි. අනේ එහාට ගිය දැනුමක් එන්න පටන් ගන්නවා මුලින් මුලින් ප්‍රමාද අප්‍රමාදේ පුහුණු කරපු කෙනාට. අන්න ඒ එක්කම වගේ හිත රසපතියක් ඇතුළේ තියලා තෑරියා වගේ භක්තලා ආයතන ඉන්න ඉරියව්වට එනවා මම දැන් මෙතෙන්ද එනවා ඒ දැනෙන දැනීමට කාර අපක අපමාදය කියලා කියනවා ඒ අනුව නැවත වර්තමාන මොහොතට පැමිණීමට කාරක අපමාදය මෙන්න මේ දෙකෙන් වැදගත් දේ තමයි අන්නර අපිට අපිවිහිම්ම මතක් වෙන ගතිය ඒකට කියන්නේ කාරාපක ප්‍රමාදේ ඒක තමයි අපේ ජීවිතයේ ගුරුවරයෙක්ගේ දැනෙන් වෙන දෙයකින් පරිබාහිරව ස්වච්ඡන්දව අපිට තේරෙන්න පටන් ගන්නවා මං ඉන්නේ ප්‍රමාද කියලා. ඒක හුඟ දෙනෙක් හිතන්නේ වැරද්දක් කියලා. නමුත් ਸਰවඥාන්සේ මතක් කරන එක තමයි හොඳම දේ තමන්ටම වැටෙන්න පටන් අර ගන්නවා. තමන් ඉන්නේ නොහොබිනා තැනක ප්‍රමාදේ වැටිලා කියලා තේරුම් ගන්න ගන්නවා කියන එක මෙතෙක් කල වැරදි වැරදි ප්‍රමා අප්‍රමාද වෙන්න ගත්ත ගත්තකේ උත්සාහයක් වශයෙන් තමයි පෙන්නන්නේ. ඉතින් ඒකට සමාන්තරව යන දේශනාවක් සඳහන් වෙනවා දානපාලියේදී සර්වචනාංශයේගේ ඒකෙදී කියනවා ද්වේමේ භික්ඛවේ පරියාය භගවතා දේශනා පරියායන භවಂತಿ අච්ඡං අච්ඡේතෝ පස්සත අයං කටම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යති මුච්චත අයං ဒုတိ ය ධම්ම දේශනා කියලා අනේනි තරුවචන් ආංශයේ බණ ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි වැරද්ද වැරද්ද වශයෙන් දක්ුව. ඒක තමයි පළවෙනි. දෙක තමයි වැරද්ද වැරද්ද වශයෙන් දැක්කට පස්සේ ඒකට පිළියම් කරන්නේ. ඉතින් අපි කරන්න හදන්නේ මේ පිළියම ඉක්මන් කරන්න හදනවා. වැදගත්ම දේ තමයි මම දැන් වැරදි කියලා ඒ පුදුලෙම දරගන්න. ඒකට කියනවා කාරාපක අපමාදේ කියලා. ඕක සත්පුරුෂය විතරයි ওই ගුණය දන්නේ. උගව දෙනේ තමන් වැරදි කියලා දැනගත්තාම පහන් ගන්නවා. ඕක ලැජ්ජ වෙනවා. ඒක නොවිය යුත්තක් කියලා හිතනවා. දන්නේ නැහැ තමන් මෙතෙක් කල් භාවනා කරපු නිසා අප්‍රමාද වෙන්න ගත්ත උත්සාහය නිසා මේ ඇඟෙන්ම එන ගතියක් ඒවා දන්නේ නැතුව මේ වැරද්දක මම ඉන්නේ කියලා පිළිගන්නකොටම ලැජ්ජා වෙලා පසුබා. එහෙම වෙන්න නෙවෙයි සර්වඥයන් සඳහන් කරන්නේ ඒක බාරගෙන ඒක පිළියම් කරගන්න. පළවෙනි අවස්ථාවක් තියෙන්න ඕනේ තමන් වැරද්දේ ඉන්න බව ප්‍රමාදේ ඉන්න බව තමා විහිම කිසි කෙනෙක්ගේ උසිගැන්වීමකින්තරව අසංස්කාරිකව තේරෙන එකට අපි කියනවා අප්‍රමාදී කියලා. ඒකට කාරාපක අප්‍රමාදී කියලා. ඒ අනුව අනිවාර්යයෙන්ම අපි මේ තමන්ගේ හැබෑ නිවහනට නැත්නම් මම දැන් මෙතෙන්ට අප්‍රමාදයටපත් වෙන එක ආරක අප්‍රමාදී කියලා කියනවා. ඒක ඇත්තට අර පළවෙනි එක සාර්ථකව කරනවා නම් දෙවෙනි එක ඉබේ කරදෙනවා. මම ඉන්නේ වැරද්ද කියලා දන්නවනම් ඒකට අර ක්‍රිෂ්ණමූර්තිතුමා උපමාවක් කියනවා. අපි හැන්දෑව ගොම්මනක යනකොට පුංචිට ඇකිලිච්ච විෂකෝර කර්පෙක් ඉන්නවනම් ඒ සතාට අඩිය තියන්න චිත්තක්ෂෙන් ඉස්සලා දැක්කනම් අපි දුවන්න ඕනේ වමට දකුණට කියලා කවුරුත් කියලා දෙන්න ඕනේ අත තිබ්බනම් කන බව දන්නවනම් දකින්න මොහොතකලින් දැක්කනම් ආරක්ෂාව පිළිබඳව අපේ ඇතුළෙන්ම එනවා ක්‍රමයක්. ඒ නිසා ඉස්සල්ලාම ඕන කරලා තියෙන්නේ සතා ඛණ්ඩ ඉස්සර වෙලා දකින්න. දැන් අපි දන්නවනම් මේ වයර් එකක් මේ කරන්ට් එක තියෙනවා ඇදිලා තියෙනවා. ඒකට අත තිබ්බොත් වදිනවයි කියලා. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න ඕන එක ආයෙ කියලා දෙන්න ඕනේ නැහැ. දැනගන්නවා මේ වයර් එක එක්ස්පෝස් වෙලා තියෙන්නේ. ඒක අත තිබ්බට පස්සේ ආයෙ කතා කරලා වැඩක් නැහැ. වගේ මේක මේ මම දැන් ඉන්නේ අනුතරුදායක තැනක. මම දැන් ඉන්නේ ප්‍රමාද තැනක කියලා දකිනවා එකක්. දැකලා තස්කරොක්කු නොවන එකක්. තාමත් වැඩගත්. ඒකකොට ශරීරය යන්ත්‍රයේ විසින්ම ආරක්ෂාව සලසලා දෙනවා. ඉතින් ඒකට කියන්නේ මේ තවත් වාක්‍යයක් මම එකතු කරනවා. පමාදේන කම්පතිටි සති බලං කියලා මේ සාරිපුත්‍ර සංඝ සඳහන් කළා තියෙනවා පටිසම්භිදා මාර්ගයේ. සමාධිය තමන් ඉන්නේ ඒ බව දැනගෙන කම්පන වෙන එක තමයි වැදගත් දෙය. ආයත් මම දැන් ඉන්නේ වැරදි තැන කියලා දැනගන්නත් ඕනේ දැනගෙන ඒකට කලබල වෙන්න දෙන්නේ නැතුව සුදුසු ක්‍රම සහ විදි වලට ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙනවා නම් තණ්හාමාන පිට වැඩ කරන්නේ නැහැ. මම දැන් වැරද්ද කියන්නේ කියලා කලබල වෙන්නේ තණ්හා නිසා මාන නිසා දුක්ඛ නිසා. එතකොට අපිට පොරොස්පටේවත් අත දාගන්න බැරි වෙනවා. ඉතින් ඒක වෙන්න නම් ඉස්සලා ඉස්සලා වැඩ වෙනකොට Taman විතරක් කරන වැඩ. අනු හදන්න යන්නේ නැතුව Tamanගේ වැඩ ටික ගැන හොඳට 100න් ඉන්නකොට දවස් ඇතුළත 10 15 සතාවක් හම්බ වෙනවා. මම දැන් සතියේ නෙවෙයි. මම ඉන්නේ සතියේ නෙවෙයි කියලා. අන්න ඒක හිතා ගන්න ඕනේ. ඒක ලොකුම ලාභයක් අපිට හම්බෙච්ච. හරියට සරුවචනාංශ ඉස්සරහා ඉන්නා වගේ උන්වහන්සේ අපිට වැඩ දෙන්නා වගේ Tamanගේම සතිය Tamanගේ අසතිය පෙන්නලා දෙනවා. එදා තමයි අපි ස්වාධීන වෙන්න පටන් ගන්න විමුක්ති ලබන වැඩ පිළිවෙල පටන් ගන්න. නිසා කාරාපක සහ කාර්කප්පමාදයේ ඔය මේ මොකද ඒක ධර්ම සූත්‍රය අපමාද සූත්‍රයේ හොඳ ලස්සනට අටුවාවේ පෙන්ලා දෙනවා. ඒක හුඟක් මේ මේ බුද්ධ වචනයට බොහොම ගැළපීලා යන ප්‍රායෝගික තරම්. ඒ නිසා ප්‍රමාදය විෂයෙහි කම්පා නොවෙන්න නම් ඊට ඉස්සෙල්ලා අප්‍රමාදයේ හදලා බල කරලා උත්සාහ කරලා වැරදිලා ආයෙත් හදලා බණ අහලා ලැහැත්ලා හිටියොත් Tamange සෑම වැරද්දකටම සමාව දෙන්න පුළුවන් ගතියක් එනවා. එහෙම මනුෂයාගේ තියෙන උත්තරම ගතිය තමයි අනුන්ගේ වැරද්දට සමාව දෙන්න. අපේ සිංහලයේ කියමනක් තියෙනවා වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, වැරද්දට සමාව දීම දේව ගතියක්. ඒ දේව ගතියේ ඉන්නේ Tamange වැරද්ද මේ සතිය කියන නිවැරදි හිත තුලින් දැකලා අප්‍රමාද අපි කියන විකාරාපක අපමාදී පුරුදු කරපේකරට තේරෙනවා මේක මිනිස්සුන්ට විතරක් කළ හැකි උපදේශ ලැබුවට පස්සේ ගත යුතු ලොකුම අභියෝගය තමයි හැම අවස්ථාවකම වැරදි වේවා නිවැරදි වේවා වැරද්ද වැරද්ද වශයෙන් නිවැරද්ද නිවැරද්ද වශයෙන් දැකීම විතර ලොකු දෙයක් මිනිස් ජීවිතය ඇතුළේ. මුටි අපි හිතාන ඉන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැකීම වැරද්දක් කියලා. එහෙම ගන්න. වැරද්ද වැරද්ද වශයෙන් දැකීම නිවැරද්ද නිවැරද්දක් වශයෙන් දැකීමට වඩා වටිනවා කියලා හිතාගත්ත දවසේ තමන්ගේ සෑම වැරද්දකටම සමාව දෙන්නත් පුළුවන්. ඇත්තටම කියනවා මත්තක වෙන වැරදි වලට සමාව දෙන්න පුළුවන්. අනුන්ගේ වැරදි වලට සමාව දෙන්න පුළුවන්. ඒක නිසා ඒක නැවත නැවතත් ඔය ප්‍රශ්නේ මහලා නැවත නැවත සාකච්ඡා කරන්න. ධර්මයට තේරෙනවද අවුනද? හොඳයි තමයි අපි හොඳට තේරුණා ඒක. අපි ඉවසරක අහලා කියලා දැන් තමයි මතක් වෙන්නේ. බලමු අප්‍රමාදයේ මතක් කරලා තමයි ප්‍රමාදයේ ප්‍රමාදේ මතක් වෙච්ච දවසම අප්‍රමාදේ හොඳට කට කැවෙන්නේ බල කැවෙන්නේ. ඒ නිසා මේ කෙලවෙන්න ඕනේ හරියන්න හරියන්න ඕනේ කෙලවෙන්න. කෙලවෙන දවසේ තමයි අපිට හරියන්නේ. ඒකටයි අපි මේ අතුරු කරන්නේ කල්යාණ මිත්‍රයෝ එහෙම නැතුව මේ අපි නොදන්න දෙවි කෙනෙක් අපිට දෙන්නෙත් නැහැ. අපි නොකරපු භාවනාවක් අපිට ಗುಣ ලැබෙන්නෙත් නැහැ. කරපු භාවනා ලාභය තමයි අපේ වැරදි වලට සමාව දෙන්න පුළුවන් ගතියක් අපිට ලැබෙන්නේ. හොඳයි එහෙනම් දැන් කාලේ ඉක්ම වෙලා යන නිසා අපි ධර්ම සාකච්ඡා නතර කරන්න හදන්නේ මේ ඒ පැත්තේ වෙන මොනවාරි කිය යුතු කියලා විදියක් තියෙනවද අපේ පිටින ගොඩක්ම ආසද වස්තරිම වස්තරිමද වැඩි යනවා ඒවා ඔය ඒක තමයි මේ ලබන සුමානිලා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙනවා කියලා බස්තරනවා මතක් කරා. ඔව් අපේ සාකච්ඡා. ඔබ තමයි කියනවා නෑ ලබන සුමාන ලබන සුමාන 27 නේ නෑ ලබන සමානේ ඉන්නේ අද අද 10 27 26 විශේෂයෙන්ද කියනවා අගෝස්තු දෙවෙනිදා තමයි සුබෝදාරාම යන්නේ පිටිකර ස්වාමීන් වහන්සේ මම එංගලන්තේ ඉඳලා කතා කරා. ඉතින් මට හම්බෙලා ගුණා හම්බෙන්න උනේ නෑ ටෙලිෆෝන් එකෙන් කතා කරා. ආ ඉතින් මේ සාදරයෙන් ආරාධනා කරන්න ධර්ම සාකච්ඡා කියන දාසට ඇවිල්ලා අපි දන්න දෙයක් කියනවනම් කියලා දෙන්න. අද අපි සම්බන්ධ කරගන්නවා. එහෙනම් අපි නතර වෙනවා තෙරුවන් සරණයි. මම කිසිල මොන්දත් කියලා කියන්නේ මේ බන සම් මොනද? ප්‍රතිපත්තන උගන් දැන් නැගලා ඉන්න හොඳයි. අපි අර කාලයක් අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡාව සඳහා ඒ කාලේ සත්තුණු කිසල් තේන කෙන කාටත් අත්පත් කර දීම සඳහා පේන පෙන මේ ආයතනයේ මයිකේ එක්තාවතාවය අපි ගාථා සජ්ජහායනා කරලා මේ සතිವಾರ සමාප්ත කරන පිළිම යෝජනා. එක්තාවතාවගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං අපි දේවා අනුමෝදන්තු සත් සම්පatti විද්‍යා එක්කාවතාකනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං අපේ පුත්තානුමෝදන්තු සිද්ධා එක්කාවතාකනම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං අපේ සත්තානුමෝදන්තු සත්ත සම්පත්ති සිද්ධා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං සං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශන ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ඉදං ඕඤ්ඤාදීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝනාති නම් හෝතු සුඛිතාවං සුඤ්ඤාතියෝ ඉදං හෝනාති නම් හෝතු සුඛිතාවං සුඤ්ඤාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාදමෝ සතරං සමාදමෝ හෝතු යාවනිපාන සත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන වාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ආවිනිපාතති